ඒ ගත කරන කාලය උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කළ යුතු උපරිම සප්පාය කරනු සපයා දීම අනුග්‍රහ කිරීම. ඉතින් අනුග්‍රහයට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන අතර ඒ පරිේශණය එනතම ආර්ය පරිේශණය වැඩියෙන්ම කරපු ਸਰුවච්චන් වහන්සේ අපට උන්වහන්සේගේ අත්දැකීම් වල පින්ඩාර්ථයේ වශයෙන් මොකක්ද කියන්නේ කියලා බැලුවොත් ਸਰුවච්චන්සේ දේශනා කරපු හුඟක් කන අහලා තියෙන ඒ අනුගහිත සූත්‍රය අපට ඉදිරියෙන් තියාගන්න පුළුවන් ਸਰුවච්චන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට තාම සාක්ෂාත් කරගන්න බැරි වුණ ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵලකම ආපත්‍ය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය එනකම් ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ලබා ගැනීමට මගේ ඥාණයට කියන්නේ සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටෙන කරුණ පහක් තියෙනවා අනුග්‍රහ පහක් තියෙනවා. ඒ කැමැති වෙන වෙනා කෙනා විසින් උපයාදී යුතු සපයාදී යුතු සංග්‍රහ පහක් තියෙනවා. ඒ පහ අංගුත්තර නිකායේ ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනවා. ඉතින් අපි මේ වැඩසටහන ආරම්භ කරනකොට එක්වර කෙටි මතක් කිරීමක් කරගන්නවා. ඒකෙන් පළවෙනි එක තමයි සීලානුගහිතේ. අපි වෙනදාට වඩා හිත අලුත් කරගන්නවා ඊට වඩා ලොකු සීලයකට ගිහිල්ලා. ඒකට අපිට අපි මෙතෙක් ගත කළ ජීවිතයට වැඩිය පොඩි වෙනස් ජීවිතයක් හම්බ වෙනවා. ඒතකොට මේ වෙනස් වෙන හැම තැනකදීම කල්පනා වෙනවා ඇයි මම මේ වෙනද කාලකටන වෙනස් වෙලා වෙනද ආහාර පද්ධතිය වෙනස් වෙලා වෙනදට වැඩිය නෑද හිතුතුන්ගේ වෙනස් වෙලා නන්නාදුන පරිසරයකට ගිහිල්ලා මේ කරන්නේ මොකටද අපිට සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච මේ චේතෝ මුත්‍ති ඵලය හෝ ඵල සමාපatti ලබා ගන්නයි ප්‍රඥාවේ මුත්‍ති ඵලය හෝ ඵල සමාපatti ලබා ගන්නයි කියලා අරුම දැනෙන හැම වෙලාවෙදීම අපට ඒක නිමිත්තක් කරගන්න පුළුවන්. ඒකට අපි කියනවා සීලානුකයිතය කියලා. ඉතින් ඒ සීලානුකයිතය යම් කිසි කෙනෙක් නොතකා මේ වගේ වැඩකට පෙළඹුණොත් ඒ ප්‍රයෝජන ගන්න පුළුවන්ද බැරිද කියන එක අද භාවනා ශාස්ත්‍රයේ බලවත් විදිහට වාදයට ලක් වෙච්ච තරම් මේ භාවනාව කරන්න ඉස්සලා සීලය අවශ්‍යමද බෞද්ධෙක් වෙන්නම ඕනේද බෞද්ධ නොවි මේ කටයුත්ත කරන්න පුළුවන් කියන්නේ. ඒකට සමහර බලකඳ ගුරු අවශ්‍ය නැතය කියන පැත්තට ගොඩාක් කරු දක්වනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එහෙම අවශ්‍ය නැති කියන අය බටහිර චින්තනයට අයිති. එහෙම නැත්නම් මේක විදර්ශනාව කියන සර්වඥ දේශනා ඉහළම කෙලවරින් පටන් අරගෙන අවශ්‍ය මූල ධර්ම තියෙනවා මේක යන්න පුළුවන් කියලා ඒක රීකී ක්‍රමයට කල්පනා කරන පිටසක් කියනවා. ඒක මම දැන් පස්සේ අවුරුදු 50යි තාම සීක්‍රෙන් පැටිවෙච්ච ආරි ක්‍රමය. භාවනා කරන්න ඒ සීලයක් අවශ්‍ය නැහැ බෞද්ධ ආගමට යන්න ඕනේ නැහැ කරන්න පුළුවන් කියලා. ඒ අතර වාරයේදී සම්ප්‍රදාන කුල බෞද්ධයෝ බලකන්ද උරක් බැලලා කියනවා මේක එසේ මෙසේ සීලයක් හදුව කරන්න බෑ ඒක නිසා බරපතල විදියට සීලේ තියෙන්න ඕනේ. ඒගොල්ලෝ කෙලවරකට යනවා සීලේ අංග සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ කියන භාවනා කරන්න බෑ. මොකද අපේ සීලේ අංග සම්පූර්ණ නැහැ. ඒක නිසා භාවනා කරන්න බෑ කියලා. ඉතින් මේ දෙකට තමයි අපි මැදි වෙලා ඉන්නේ මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච අපේ પરම්පරාව. ඉතින් අපිට සිද්ධ වෙනවායි මේ අනුව අර කියන විදියට කිසිම සීලයක් නැතුව බණ භාවනා කරන්න පුළුවන්. කෙරුවොත් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් බණක භාවනාවක බලාපොරොත්තු වෙන මේ චේතෝමිති ඵලය ඵල සමාපත්තිය. එහෙම නැත්නම් ප්‍රඥා විමුක්තිය සහ ඵල සමාපත්තිය ලබන්න පුළුවන් කියලා. ඒක ඒකාන්තයක්. ඒක අනිත් කියනවා එවැනි උත්තරම වූ සාක්ෂාත් කරණයක් අපට කරගන්න ලබා ගන්න 100%ක්ම සීල තියෙනවා කියලා. ඉතින් මේ දෙකෙන් දෙකෙන් එකටවත් අපි බැඳිය යුතු නැහැ. මේ මතු කරලා පෙන්නන්නේ අපේ මේ ඉන්න පිරිස කට්ටියක් අර පැත්තේ ඉන්නවා කට්ටිය මේ පැත්තේ. කිසිම කෙනෙක් නැද නැහැ. නැද ඉන්නවනම් ওই සාක්ෂාත් කරන්නේ මේ වෙනකොටම සිදුවෙන පාට වෙලා තියෙනවා. ඉතින් අපි ඉන්නේ කොහෙද කියලා දැනගන්න එක ඉතාල වැදගත්. ඉතින් ඒකට අපි දෙපැත්තම ඉන්න පිරිස සභාවේ ඉන්නේ කාරි වැදගත්. සමහරක් ඉන්න ඕනේ ඕනේ දීලයක් ඕනේ නැහැ. මේ මුද ගුරුවරයෙක් කියලා ක්‍රමේ දන්නවනම් ඕනම වීජ ගණිත සමීකරණයක් ඒ ප්‍රමේය දන්නවනම් සුළු කරන්න පුළුවන්. ඕනම රේඛා ගණිතයක් ක්‍රමයේ දන්නවනම් සුළු කරන්න පුළුවන්. ඕකට සීලයක් අවශ්‍ය නැහැ. තාක්ෂණය. අනිත් පිළිස කියනවා නෑ නෑ. අපි දැනටවත් මේ බුද්ධහම රකින්න කරපින්න කරන බදු අරගෙන ඉන්න කට්ටිය අපටවත් බෑ. මේක 100%ක්ම සීලය අවශ්‍යයි කියන නිසා ඔය කෙරෙන්නේ නැති වැඩ වුණා කියලා මේ පැත්තේ ඉන්නේ. ඉතින් ඒ වගේ ඉන්න මැද අපි වාදයකටපත් නොවි අද දවල් අහලා තිබුණ ප්‍රශ්නයක් විදිහට අපි මේකට කොහොමද සුදුසු පාටපත් වෙන්නේ? නැත්නම් මම කොහොමද සුදුස්සෙක් පාටපත් වෙන්නේ? ඒක සඳහා අපිට ගන්න පුළුවන් දෙන්න පුළුවන් උපමානය තමයි තමයි ඊයේ හිටියට වඩා සිල්වන්ත තැනකට යන්නේ. ඊයේ හිටියනම් සීලයක අදි අද අදි සීලයකට යන්නේ. ඒකල බලන්න ඒ අදි සීලයක් වඩපත් කිරීම සඳහා මයිලව කුසල ඡන්දයක් තියනවාද? මම මේ කරන දේ මට මේ ගමනට තිබුණු බාධාවල් අවහිරතා අඩු කරනවද කියලා ඒ සීලය නිතරම අධිශීලයක් බවටපත් කිරීම සඳහා ඇති ඒ නැමියාව කුසලතාවය ජීවයක් බවටපත් කරගන්න ඕනේ. හැම වෙලාවෙම බලන්න ඕනේ ඉන්නවට වඩා සීලයකටපත් වෙන්න. එතකොට මේ චේතු විමුක්ති ඵලයේ සහ ඵල සමාපත්තිය ප්‍රඥා විමුක්ති ඵලයේ සහ ඵල සමාපත්තිය තිබියදී අඩුවානේ මේකේනා ඒක අරමුණු කරගෙන සීලයේ උසස් තත්ත්වයකටපත් වෙනවා. දවසින් දවස දවසින් දවස ඉන්න මට්ටමින් ඉහළ තත්ත්වයකටපත් කරන එක සීලයේ ආවේනික ගුණයක් නයිසර්ගික ගුණයක් සීලය රකින්න සීලෙ විසින් අරසා කළ දෙනවා ඉතින් ඒක කවුරු හරි ඉන්නවට වැඩි සීලයකට මටපත් වෙන්න මේ වගේ වැඩමුළුවක් මේ වගේ પરමාර්ථයක් ඉස්සරහින් කියාගත්තාම අපි කිසි කෙනෙක් එක්ක ගැටුමක් වෙන්නේ නැහැ. අනිත් ඒ ඉස්සරහින් කියාගත්ත මේ සීලය නිසා Tamante සිල්පද රකින්න නැති කාලෙත් එක්ක අද මේ වැඩේට කොච්චරක් අනුග්‍රහයක් ලැබිලා තියෙනවද පහසුවක් සප්පාය කරනු එහෙම නැත්නම් ඒ සීලේ නිසා මට කොච්චරක් වැඩියෙන් සත්පුරුෂෝ දකින්ද සද්ධර්මයේ හාන්ද වෙලා තියෙනවද කියලා කායිම තාන්න ඕනේ ඒක අපිට ජීවිත අත්දැකීමෙන් ලබන්න පුළුවන් ඒකට කියනවා සීල අනුග්‍රහය කියලා ඊට පස්සේ සුත අනුග්‍රහය මේ වගේ බණ අහන්න අපි බොහෝ විට ඒ ඒ ශේෂ්ත්‍රවල පෑහෙන අසුවිරුතන් ඇති සුතමේ ඥානය ඇති පිටිසක්. මෙතන මේ වගේ පිළිහකට නැතුව මොනවාක්වත් දන්නේ නැතු මොනවාක්වත් ආරම්භක ශේෂයක් නැති කවුරුවක්වත් මෙතන හැම කෙනාටම ඒක පිළිබඳව පෑහෙන දැනුමක් තියෙනවා. නමුත් ඒ අදාළ දැනුම නැත්නම් අපි යන ගමනට චේතුමුති ඵලයට නැත්නම් හිත චේතෝ මුක්තියට පත් කරගන්න නැත්නම් ඵල සමාපත්තියට යන්න නැත්නම් ප්‍රඥා විමුක්තියට යන්න ප්‍රඥා ඵල සමාපත්තිය කියන්නේ සමතේ නිවන ලබන්න නැත්නම් විපස්සනා ඉදිරියට ලබන්න මේ නිතරම ඒ දන්න දේ මේ මේ Taman යන එල්ලේට ගැළපෙන විදිහට නැවත නැවත ඇහෙන සකස් සලස් වෙන්න ඕන. ඒ හරියට බුදුන් පූජා කරපු මල් වට්ටියකට පැන් ඉහෙනවා. පැන් ඉහන්නේ යන්නේ මල් ටික කාලයක් වියලෙන්නේ නැතුව පවතිනවා. එහෙම නැත්නම් අපි පළ වගාවක් කරනවා නම් බොඩ කවිතනක් කරනවා නම් ඒ කන්දැත්තේ තියෙන පළ වලට ටිකක් යාපත්‍රාවක් කරන්න ඕනේ නැත්නම් ඒක හදා වෙන්නේ. අන්න ඒ වගේ දීයිසීමක් වගේ තමයි මේ සුතමේ අනුග්‍රහිතේ. ඉතින් මේ සුතමේ අනුග්‍රහිත නිසා අපි හැමදාම කාලසටහනේ සෑහෙන වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොට දක්වනොත් ඉතාමත්ම හොඳයි. එහෙම නැත්නම් මේ සංග්‍රහ ග්‍රන්ථයක් හෝ නැත්නම් තමන් කතා කරන මාතෘකාවට අදාළ තොරතුරු ටිකක් අපි ඉතාලු කරගන්න. ඉතින් ඒ වශයෙන් ඒ වෙනුවෙන් වෙන්කර මේ ධර්ම දේශනා කාලයට බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් කොයි කොටස ඉස්සරහින් තියා ගන්නවද කියන ප්‍රශ්නේදී අපි මේ වැඩ මුළු සංවිධානයත් එක්ක කතා කරා. ඒත් ස්වාමීන් වහන්සේම ඒක තීන්දු කරන්නයි කියලා ඒක යුක්තව තිබ්බා. ඉතින් මේ පොඩි ආම්තුරු ඒකට උනන්දු වෙලා ඒ ස්වාමීන් වහන්සේ යෝජනාවක් කළා. ඒ අනුව මම මජ්ක්‍ධිමනිකායේ තියෙන මේ මදුපිණ්ඩික සූත්‍රය මුගදෙනෙක් වගේ අහලා ඇති. ඒක ඉදිරියෙන් තියාගත්තා. ඒකෙන් අපි අදහස් කරන්නේ සංග්‍රහ ග්‍රන්ථයක්වත් උපග්‍රන්ථයක් කරන්නේ කෙලින්ම සර්වත්‍ය දේශනාවක් ඉදිරියට ගන්න හදා. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. අපි මේ ගත කරන ජීවිතවල යම් වෙලාවක් අපි ගත කරනවා කෙලින්ම සර්වචනන්සේ දේශනා කරපු ධර්ම කොටසක් අහන්න ඒක ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ සර්වචන දේශිත ධර්ම කොටසක් අහනකොට සර්වචන දේශිත ධර්ම කොටසක් විග්‍රහ කරන්න හදනකොට අපිට සර්වචනන්සේ ළඟ ඉන්නා වගේ වැටහීමක් එනවා කාර්යයට රාහුල කුමාරයෝ පින්ඩපාත වඤ්ඤ සිද්ධාර්ථ ගෞතම සාරවත්නාථ ළඟට ගිහිල්ලා කිසි බයක් නැතුව අතින් අල්ලගෙන ශ්‍රමණය උඹේ හේවණල්ලත් මට හැපයි කියලා සාරවත්නාථික අතින් අත තීකර යනවා ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ සාරවත්නාථි ළඟට ළඟට ගිහිල්ලා එහෙම අතින් අල්ලලා කතා කරනවා කියන එක ඔක්කොටම වෙන්නේ ඒකේ අතිජාත පුත්‍රයා නිසා ලේ උරුමේ තමයි හත් අවුරුදු කරේ කටේ කිරිසුඳ කියන සිදරුවේ අනිත් වගේ අපිට සරුවචන වංශත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නම් අතරමැද පෙරක දෝරුව නැති වෙන තරමට දේශකී. ඉක්න හැම කෙනාම තම තමන්ගේ මත මතාන්තර දානවා මාට හොඳයි සමහරට වැරදි. ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපිට භාෂා ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවුරුදු 2600ක සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා. විදේශික සර්වචන වංශය කියන්නේ. ඒ නිසා අපිට සමහර විටක ගොඩ පෙරක දෝරුවේ කරි අල්ල ගන්න වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි හරහා යන්න වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න ඒ ගන්න දේ හැකිතාක් ඉක්මනට අයින් කරලා ඍජු සම්බන්ධතාවය ගත්ත ගමන් අපිට මේ බුදු සුවඳ භාවනාදී දැනෙනවා. ඉන්නේ දැනීමට හේතු වෙන විදිහට මේ සූත්‍ර කොටසක් දේශනාවට සම්බන්ධ කරනවා කියන එක සිංහල ඉතිහාසයේ පසුගිය අවුරුදු 1000ක කාලය තුල වෙලා ගියා. ඒ කාලේ ඔක්කොම තිබුණේ සංග්‍රහ ග්‍රන්ථ ටිකක් කටපාඩම් කරගෙන මේක තමයි බණ කියාගෙන ගාතකට කවුද හදපු ගාත ටිකක් අරගෙන කොයි දෝ තිනේවා ටිකක් එන්නත් සූත්‍රයක් ගත්තොත් ඒක කාටද කියලා අහලා ඒක ටිකක් අපින් ඈඩ් කරා දැන් මේ අපි ඉපදිච්ච කාලේ වෙනකොට මේ 1956න් පස්සේ ඇති වෙච්ච මේ බුද්ධ ජයන්ති විප්ලවීට පස්සේ ඒත් අවුරුදු 30ක් 40ක් ගියා කිලිම සූත්‍රයක් අරගෙන බණක් කියනවා කියන එක දැන් එන්න පටන් ගත්තා ඒ නිසා අපිට අද තියෙනවා ඒ වාසනාව. ඒ මොකද අපිට ඉස්සෙල්ලා හිටපු අපේ ආචාර්ය ප්‍රචාර්යවරු ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ මති මත අතර නැත්නම් අටුවා ටීකා පැත්තක තියලා කෙලින්ම මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කියලා කියවන પરම්පරාවක් අපිට වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ ලැබිච්ච ඒ අලුත් වරය අපි පාවිච්චි කරන්න ඕනේ. අපිටවත් තේරෙන්නේ අපට අමාරුයි අපට බෑ. අපිට මේක දිය කරලා දෙන්න අපිට මේක තම්බලා ටිකක් දෙන්න අපිට මේක තනකො කරලා දෙන්න කියලා කියන්නේ නැතුව ශක්ති ප්‍රමාණයෙන් අපි එකට යෙදුනොත් කෘත්‍ය අමාරුයි ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ නමුත් අපට මේ නැවත නැවත යෙදීමෙන් දවසක ඊට වැඩිය අද පොඩ පොඩ මේක තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ නිසා මදුපිණ්ඩික සූත්‍රය දැන් මේ කියවපු වාක්‍ය අමාරුයි කාටවත් කියන්න බෑ මේක මේ දිනදා භාවිතාවේ තියෙන එකක් පාලි භාෂා ශබ්ද මාලාවේ තියෙන එකක් මේක අපිට පොඩි බබෙකුට නිින්ද යන වෙලාවෙදී නැලවිලි කපිකට කියන්න පුළුවන් එකක්වත් ජාතක කතාවක්වත් නෙවෙයි. අමාරු තේරුම් ගන්න. ඒ අමාරුකමට අපිපත් කරන්නේ මේ අමාරුයි භාවනා කරන කෙනාගේ හිත අවුල් කරලා මේකේ ගූඪ රසයක් ඇති කරලා গুপ্ত බවක් ඇති කරලා ඔයාලට දෙන්නේ මට විතරයි තේරෙන්නේ කියලා වෙනසක් ඇති කරන්න නෙවෙයි මේක හොඳට ටික ටික ටික ටික තේරුම් ගන්න ගත්තොත් සමහර විටක අපි මේ වැඩමුළුවට එනකට වැඩිය යනකොට පොඩ්ඩක් මේක අල්ල ගන්න පුළුවන්. ඒකට අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒක කියන පොතේ දැනුම කියලා. එහෙම නැත්නම් අසුවිරු ඥාන කියලා. නැත්නම් බෞද්ධ භාව කියලා. ඉතින් බෞද්ධ භාවයේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මේ පදපිණ්ඩික සූත්‍රය පොතේ සූත්‍ර විකාශ වෙන ආකාරයට ටික ටික ටික ටික විස්තර කර ගන්න. ඒ ගාවට අනුගහිත වශයෙන් සර්වචනාංශය අපට මතක් කරන්නේ සාකච්ඡානුගයි. එයි මේ සාකච්ඡාව මේ ශාසනය විතරයි කියන්නේ. වෙන කිසිම ශාසනයක සුද්ධ ලියවිල සාකච්ඡාවට ලක් කරන්න බෑ. ඒක ਸਰබලධාරී දෙවියන් වහන්සේට කරන අපරාධයක්. සුද්ධ ලියවිල බාර ගන්න ඕන. සුද්ධ ලියවිල බාර ගන්නත් ඒකට දේව දූතෙක් හරි දේව දෙවියෝ නියෝජනය කරන පිය දේව කැති කෙනෙක් දේව පාදර කෙනෙක් බ්‍රදර් කෙනෙක් සිස්ටර් කෙනෙක් අවශ්‍යයි. ඒගොල්ලෝ තමයි මේ අපබ්‍රන්ති දන්නේ අපිට තියෙන්නේ එහි කියන එක විතරයි. ඉස්ලාම වතාවට මිනිස්සු අතර ਸਰවඥන් වහන්සේ මතයක් ඉදිරිපත් කරලා ඒ මතය සාකච්ඡාවට ලක් කිරීම ආරාධනා කරා. ඊට ඉස්සෙල්ලා ආරාධනාව තිබුණා. ඇත්තටම ඊට ඉස්සෙල්ලා ඒ සාකච්ඡාව තිබුණා. ඒ සාකච්ඡාවල තිබුණේ අපි මේ කතා කරන්නේ ඉන්දියාවේ සර්වචර්චේ පහළ වෙන්නේ ඉස්සර තිබිච්ච කුලවාදයට විරුද්ධ වාද තිබිච්ච ඒ නිලධාරි වාදයට විරුද්ධ වාද තිබුණා හැබැයි ඒගොල්ලෝ ඉදිරිපත් කරපු වාදයක් නැහැ ඒ විදිහට පැවතිච්ච කුලවාදයට විරුද්ධව ආජීවකව ශ්‍රමණියෝ තපස්සරු සමාජයෙන් අයින් වෙලා ඒ සමාජයේ තියෙන පද්ධති කුලවාදී මොකක් ගණන් ගන්න නැතුව ඒගොල්ලෝ කවුරු හරි අහන මොකද තමුසේ මේ ඉෂපාගෙන මේ වෙන පාටක් හඳගෙන ඉන්නේ නෑ නෑ මං කැමති නෑ කුලවාදයට මං කැමති නෑ මේ සමාජ තත්ත්වවලට කියලා ඒක ලොකු වාද තිබුණා නමුත් ඒ වාදවල සරුවචන් වහන්සේ වගේ දෙන ප්‍රතිපදාවක් හෝ මූල අර්ථයක් තිබුණේ නෑ ඒක නිසා සරුවචන් වහන්සේ නිකම්ම නිකන් තියෙන දේවල් විවේචනය කරපු එහෙම නැත්නම් නාස්තික විවේචනයක් කරපු උත්තරමන් වහන්සේ නමක් නෙවෙයි උන්වහන්සේ වාදෙ කියලා මෙන්න මේකයි මගේ ප්‍රතිපදාව මෙන්න මේකයි මම උගන්වන්නේ ඒකට කැමති කෙනෙක් නේක වාදයට ලක් කරා ඒක කවදාකවත් මට කරන නිග්‍රහයක් නෙවෙයි කළ යුත්තක් එහෙම නැතුව gediy පිටින් බාරගත්තොත් මැට්ටික් දෙනසි ගණන් ගන්නෑ ඒක නිසා සාකච්ඡාව දුජනන්සේ අනුමත කරා ඒක අපේ සිංහලයට එනකොට මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔකට අපි භාවනා කරලා ඇසු විරුද්ධයක් තියෙනවා නම් තව කෙනෙක් ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා මෙම කරා මේ ඇහුවා එතකොට කොහොමද අපි මේක තේරුම් ගන්න කියලා ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය කොච්චරක් සජීවීද කියනවනම් මුළු ශරීරෙම ව්‍යායාම කරන දෙයක් සාකච්ඡාව කියන්නේ හරියට සාකච්ඡාවක් කරගෙන ඉන්නවනම් බෑ ඇලියනවා තේරෙන්නේ නැහැ පටන් ගත්තාම සාකච්ඡාව දිගට යන්න පුළුවන් තුන් රාත්‍රියක් මුළුල්ලේ සාකච්ඡාව පවත්වන්න පුළුවන් ඒ තරම්ම අපි පුදුම sannivedanaයකට වැටෙනවා අපි පක්ෂයත් එක්ක ඒ නිසා මේ සාකච්ඡාව ගෙනියන්න පුළුවන් ඒ නිසා සර්වඥයන්සි වල ඉන්න කාලේ හැම අමාවක දවසකම රාත්‍රියේ ඒ භික්ෂුන් වහන්සේලා මුළු රැයම කෙරුවේ ආගන්තුක ප්‍රමේච්ච ස්වාමීන් වහන්සේලමක් ඉදිරියෙන් තියාගෙන නැත්නම් වැඩි හිටි ස්වාමීන් වහන්සේලමක් තියාගෙන උන්වහන්සේ ප්‍රශ්න අහනවා උන්වහන්සේ උත්තර දෙනවා එතකොට අතුරු ප්‍රශ්න ගන්න. නෑ නෑ අපේ ගුරුවරයා කොහොම නෙවෙයි කියලා දුන්නේ. ධර්මෙ මෙහෙමයි, විනය මෙහෙමයි. ඉතින් අර සංස කියන හරියට ඒක එහෙමයි. නමුත් මෙහෙමත් එකක් තියෙනවා. ඒක උදේ වෙනකම් මේ සාකච්ඡාව යන නිසා හැම කෙනෙකුටම Tamanගේ කොටහ Taman මේ ඉදිරිපත් කරපේක ඒ සුද්ධ වෙච්ච ප්‍රමාණය ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව ඉතාම වැදගත්. ඒ නාලන්දාවේ ඒ තිබිච්ච ප්‍රසිද්ධ ප්‍රථම විශ්වවිද්‍යාලයේදී ඒ ප්‍රධාන කුලපතිතුමා ඉන්නේ ගේට්වේ කවුරු හරි අමුත් එක්ක આવොත් ඇතුළට එන්න ඕනේ වුණොත් එහෙම මට මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ඕන කියලා එයාත් එක්ක සාකච්ඡාවක් ලක් කරා. මොකටද ආවේ? මොකද්ද මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක මොනවද ලැබෙන්නේ තමයි? අතන සම්පූර්ණ අර නැති කරනකම සාකච්ඡාන් බිම දාන. දැම්ම බිම දැම්මොත් එන්න දෙන්නේ නැහැ ඒකට. එයා ඔප්පු කරුවොත් මට මේකෙන් ඇවිල්ලා ප්‍රයෝජනයක් තියෙනවා මේක ඔබතුමාගේ නෙවෙයි මටත් මේක ලබන්න පුළුවන් මාත් මේක භාවනා කරන්න ආවේ කියලා සාකච්ඡාවේදී හරියට අපි දැන් කරන ඔය වයිවා එක්සෑම් එක තියෙන. එහෙම නැත්නම් සමුක සාකච්ඡාව. ඒ පාස් විචාර විතර ඇතුළට ගන්න. ගන්නේ කුලපතිතුමා. නිසා ඇතුලේ ඉන්නේ අප වෙච්ච අය. ධර්ම විභාගේ පාස් ප්‍රමාණයෙන් හෝ මානසික විභාගේ දිනුනේ හෝ එහෙම නැත්නම් ගතම් එකක් දීලා බෑ. ඉතින් ඒ ඇතුලේ ඉන්න කට්ටිය හැම වෙලාවෙදීම තමන් ආපු දේ තරම් වෙන විදිහට හැදෙන්න. මොකද ඒ අහන ප්‍රශ්න මේක ඇතුලේ තියෙන වැඩ අමාරුයි. මේ මේ විනය තියෙනවා මේ ටික තියෙනවා. ඒ ඔක්කොටම යටත් වෙලා තමයි අද ප්‍රගන්න. නිසා මේ සාකච්ඡාව හරිම සජීවීව එදා තිබිලා තියෙන සාකච්ඡාට යන්නේ විශේෂීත්වය දාන්න කියලා. කෙලින්ම ගිහිල්ලා අනිත් එක්කනත් එක සම්බන්ධ වෙනවා. ඒක ගොඩක් අත්‍තරම දියුණු උනේ මහායාන බුද්ධ ආගමේ. අපි ඒකේ ටිකක් ඊට වැඩි ටිකක් අඩු මට්ටමකට අතර වෙලා තියෙනවා. නමුත් මේ ත්‍රිපිටකේ බලනකොට පේනවා මේ සර්වචනාංශය එහෙම සම්බන්ධ වෙච්ච හැටි ඒ නිසා ඕනම කෙනෙකුට සාකච්ඡාවේ පාර්ශවකරුවෙක් වෙන්න පුළුවන්. අපේ සාකච්ඡාවෙන් ජය පරාජය වෙන්නේ යා ඒකට දෙන සජීවී උත්තර මාර්ගය මිසක් පළපුරුදු කටපාඩම් කරපු උත්තර බෑ. ඒ නිසා වෙන කෙනෙක්ගේ අධිකාරී ශක්තියෙන් බෑ. මට කැමැත්ත තිබුණ පළියට බෑ. ඒ නිසා ඒ සාකච්ඡා නුගත හරීම වැදගත්. කෙනෙකුගේ සංනිවේදනය දිනු කරන්න. ඒ වගේ තමන් නිකමෙක් නෙවෙයි. මේ වැඩේට මං ආවේ මගේ කුසල ඡන්දයක් තියෙනවා පිනක් තියෙනවා අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔප්පු කරනවා. ඉතින් ඒක නිසා මේ වැඩමුළුවකදීත් අපි වේලාවක් ගත කරනවා ඒ ධර්ම සාකච්ඡා එහෙම නැත්නම් අපි කියන කමඨාන් සුද්ධ කිරීම සඳහා. ඊට පස්සේ තමයි සමත භාවනාවට යන්නේ. ඊට පස්සේ තමයි ආ දන්නේ භාවනා කළා මොනවද කරන්න ඕනේ කියලා. දැන් ගොඩ දෙනෙක් මේ භාවනා කරන්න ගියාම ඉඳගත්තට මොකද ඉඳගන්න අපිට කුෂන් එකක් හම්බ වෙනවා වේලාවක් හම්බ වෙනවා මොකද්ද මේක දිහා බලන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ යාට මේ අලුත්ම හොඳම වර්ගයේ යන්ත්‍රයක් හම්බ වෙලා ක්‍රියාත්මක කරන්න හැටි දන්නේ අර පොත්තමට අනේ මේ පොත්තමට අනේ නෑ නෑ නෑ නෑ ඉන්නවා රිලේ හරියට කම්පියුටර් එකේ ස්විච් බෝඩ් එක උඩ පනිනවා ස්විච් බෝඩ් එක උඩ උඩ පනිනවා ඉතින් එක එක දේවල් තිරේ වැටෙනවා අමහර විටක E mc2 කියලා වැටෙන්න ඉඩ තියෙනවා ඒ රිලවට අයින්ස්ටයින් වෙලා නෙවෙයි උඩ පනිනකොට හැම පොත්තමකම වදිනවා ඉතින් අපේ භාවනාවත් රිල වේ කොම්පියුටර් කීබෝඩ් අකුරු උඩ පනිනවා. ඉතින් මැජික් තමයි. නම කිසි ගුණයක් නෑ. මොකටද මේ ස්විච් බෝඩ් එක තියෙන්නේ? කොහොමද මේකේ මොන්ජරට වැඩ කරන්නේ? කොහොමද මේ තොරතුරු කෝඩින් ඩිකෝඩින් වෙන්නේ? ඒ යාන්ත්‍රය දන්නේ නැතුණා අද හුඟක්ම වැඩි. ඒ මොකද මේ භාවනා ශාස්ත්‍රික අවුත්තද ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේ සමතේ කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ඒකේ අර්ථය මොකක්ද? ඒකෙන් මම යන බව දැනගන්නේ කොහොමද කියලා එයා හිතනවා නෑ නෑ මේක පැකට් එක පිටින් අපිට මේ අර පේස් මේකර් එකක් ඉම්ප්ලාන්ට් කරනවා වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකකින් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙත්තක් කරන කටේ කියන්න පුළුවන්. ඒකට ඔපරේෂන් එකකින් කරන්න පුළුවන් මේක. කිසිම විදිහට Taman ඒකට යෙදී කතා කරන්නේ නැතුව මේක සමතනුගහිත බලක් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් සීලෙ තිබුණත් එකක් නැතත් එකක්. එහෙම පිටින් ගෙන ලහයි කරන පොර එකක් නෑ. පොඩ කාරණා ගන්න දැනගත්තත් දෙක සාකච්ඡා කරත් එකයි නැත්ත් එකයි. ඊට කලින් සීලානුගයිතේ සෝතානුගයිතේ සාකච්ඡානුගයිතේ දෙන්නේ මේක වග වෙලා කරන වැඩක්. ඒ වග වෙලා යන වෙලාවේදී මුලින් වගකීම් බාහිරය ගුරුවරයාට වැඩි හිටියට ගියාට එnde ende ende ende ඒ ශිෂ්‍යයාට අනුගාමිකයාට ගියේ නැත්නම් එතන ගුරු මුස්තියක් ඉතුරු වෙනවා. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ සමත අනුග්‍රහිතයට එහා ගිය එකක්. මේ කොච්චර දේවල් ඉගෙන ගත්තත් කොච්චර සීලෙ තිබුණත් කොච්චර ඥානෙ තිබුණත් කොච්චර සාකච්ඡා කරන්න පුළුවන් කොච්චර සමතේ තිබුණත් සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්කමට. ඒ ඔය ලැබෙන්න ලැබෙන්න අංගෙන්න පටන් ගත්තොත් අන්ධහර පාන්න පටන් ගත්තොත් විපස්සනා පැත්තේ ලකුණු කරනවා. වාසංග බෑ. ඒ හැම වෙලාවෙම කැපි වෙලා. ඒසා විපස්සනා අනුගහිතේ හැම වෙලාවෙම අපි බලනවා. සියලු ගුණ තමයි ළඟ තියෙනවා. හැබැයි අංගවන්නේවත් නැහැ. තමයි සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්නේ. ඒ නිසා මේක සරත් පැවිදි වෙන්න ඕනද? මේ සඳහා ඒ ගීගිය අතහරින්න ඕනද? අම්දරණට අදින ගියෙකුට මේක කරන්න බැරිද කියන එක විපස්සනාදී ඕක කියන්නේත් නැහැ නෑ කියන්නේත් නැහැ. විපස්සනා කරන්නේ මොකද්ද? සිල් රකින්න පුළුවන් මූලික සුදුසුකම මිනිස්සෙක් කීම විතරයි. ඥාන පිළිම පැවිදි උපවිදි බෞද්ධ බෞද්ධ මේක වැඩක් නෑ. ඒ වගේම සුතානුකහිතේ සඳහා කවුරුරි කාගේ හරි දැනුමක් තමයි ලබා ගන්න ආරම්භක ශේෂයක් මූලික සුසුකමක් නැහැ. එහෙම තිබුණා නම් ඔය සෝපාක වගේ සුනීත වගේ කිසි කෙනෙකුට බුදුහාමරණ සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ. ඒ කිසිම ආරම්භක ශේෂයක් අවශ්‍ය නැහැ. Tamanට අවශ්‍යතාවය තියෙනවා නම් තියෙන තැනදලා යන්න පුළුවන්. ඒකට සාකච්ඡා කරන්න එන්නත වාදයකට අනුග්‍රහිත ආචාර්ය අනුග්‍රහිත කරන්න තමන් ළඟ ඉන්න එක්කනා කර ගෞරව සම්බන්ධ ගුඩ බයක් ඇති කරගන්න ඕනේ. දන්නේ නැති බව දන්නවනම් මට මේක දැනගන්න ඕන ඔබතුමා දන්නවද? කිසිසේත් සාකච්ඡාව සඳහා ඒ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සමත භාවනා කරනකොට 100 100ක්ම හරියුන. මම දන්න විදිහට නම් මේක දරා ගන්න බෑ කටුසයි ගමේ හරි රත්තරන් බඳා වගේ සමත කරන්න ගිහිල්ලා ඒකම ඒ ලැබෙන ප්‍රයෝජනෙමයි මට වෙන්නේ අහිමිට හිටි. ඒක දරන්න බෑ. පිං නෑ. පෞරුෂත්වේ නෑ. පෙරකල පිං නෑ. ඉතින් ලැබිච්ච ගමන් පෙට්‍රල් ටිකක් අරගෙන පීඩියක තිබ්බා වගේ ඕක උලකට දාලා ඒක රැක ගන්න දන්නේ නැහැ. Tamange තියෙන ඒ ගුණේ රැක ගන්න දන්නේ නැහැ. ඒක නිසා ඒ සමාධියෙන් යම් ප්‍රමාණයකට අපට ප්‍රයෝජන ලැබෙන්න ලැබෙන්න විපස්සනානුගයිනේ අපි කියනවා නම් සමාධිය උත්හාන සම්පදාව කියලා. විපස්සනා කියන්නේ ආරක්ක සම්පදාය. ලැබෙන ලැබෙන එක අරස කරන්න. ලැබෙන ලැබෙන එක වසහලන්න ඕන. ලැබෙන ලැබෙන එක වහගෙන ජීවත් වෙන්න ඕන. කාටවත් අගවන්න ඕන. අගවුවොත් ඉතින් ඒක දැනගන්න ඕනේ ප්‍රශ්න ටික. ඉතින් මේ මම කියපු ප්‍රකාශය දිහා බලනකොට ඒ නිසා විපස්සනාට බරගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක විස්තර කරනකොට ටිකක් ඇඟරි දෙන්න ඉඩ තියෙනවා. පිටනරක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නැත්තම් කෙනෙහෙන්න ඉඩ තියෙනවා. ඉතින් කෙනෙහෙනවා කියන්නේ වැඩයක්. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ අපේ වස්තු නෝර නැත්නම් බුදුහාමරංගෙම ගමීම මහවණේ ඉන්න වෙලාවක දිවා විරණට ගිය වෙලාවක බුදුහාමුදුරන්ගේ සනුවරේ මිනිස්සේ. ඒ වගේ මධ්‍යහන්නේ ඒ කැලියට යනවා විවාහ වීරණේ සඳහා. එයා බුදු වයසක කෙනෙක්. බුදුහාමුදුරෝ කියන්නේ තරුණ මන තරුණ කයක් ඇති තරුණිය. ඉතින් දැකපුවාම කියලා අහනවා කිං වාදී සමනෝ කිමක්ඛායි. ඒ කියන්නේ දැක්කට පස්සේ ඔබ කුමන වාදයක් ඇත්තෙද්ද? ඔබ දේශනා කරන ධර්මය මොකක්ද? අපි එතන දැන් ගියාම ආමි කැම්ප් එකට ගියොත් ඩෙන්ටි කාඩ් එක ඉල්ලන්නේ. මේක දෙන්න වගේ නැත්නම් කාඩ් එක පෙන්නන්න දාලා බලනකොට ඊට පස්සේනේ දැනගන්නේ මේ අවලයි කියලා. ඒ වගේ එදා තිබුණේ ඔබ කුමන වාදයක් ඇත්තෙද? ඔබ කුමන දෙයක් ප්‍රකාශයටපත් කරන්නේ? ඉතින් ඒක මේ ඥානීය පැත්තෙන් එහෙම නැත්නම් දාර්ශනික පැත්තෙන් එහෙම නැත්නම් සංනිවේදනයේ පැත්තෙන් බලපුවාම මේ බත් කණ්ඩ නැති නැත්නම් ලාභ සත්කාර සම්මාන තිලෝක වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස විතේයි ඇලි ගලි වාසය කරන අතර යන ප්‍රශ්නයක් නෙවෙයි මෙතන කියන්නේ. ඒක නයි ඉදරම් පිනේව ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ වගේම ගහ බැන ගන්න ආණ්ඩු කොටස් ඉල්ල ගන්න දේශීය පාරකල ඇති කරන ප්‍රශ්නකුත් නෙවෙයි. මෙතන තියෙන දාර්ශනික ප්‍රශ්නයක්. අකින් දකපු අමාන කොමන වාදයක් දෙන්න. එහෙනම් කුමක් ප්‍රකාශ කරන්නද මගේ ප්‍රතිපදා මොකක්ද කියලා. ඉතින් බුදුරජාණන්සේ දෙන්නේ අමාරු දෙයක උත්තරේ මට වුන්නේ නැහැ. මට වුන්නේ කියන්නේ ඔය නිකම්ම නිකන් අපාරි සයිකමට ඇහුණා කියන එක නෙවෙයි. දෙන්නේ බමුණට කාගෙන ඉන්න බැරි උත්තරයක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට කාගෙන ඉන්න බැරි වෙයි කියලා. බමුණ වෙන හින්දා නෙවෙයි. මේ පාලි ගන්න. ඒ නිසා අපි මේක විග්‍රහ කරගන්න ඕනේ. බුදුරජාණන් දෙන්නේ අල්ලන්න කොනක් නෙවෙයි. උඩුවක් අතර දෙන්නේ පැලමිටෙන් ඇඳුවා වගේ අල්ලන්න බෑ බමුණ. අල්ලපු ගමන් අතහැරපු ගමන් බත්තු අමර ගැලවුණා ගියා. දෙන්නේ වැලමිට. අපි වගේ මේ අත දෙන්නේ නැහැ. කොනක් නෙවෙයි දෙන්නේ පුඩුවක් දෙන්නේ. පුඩුවෙන් අල්ලපු ගමන් ලෙසන. ඒ අන්තිමට බමුණට උත්තරයක් නොදුන්න වෙන්නේත් නැහැ. අවිලා කතා කරපු එකට කරුණ කරුවා වෙන්නේත් නැහැ. ඒ බුදුරජාණන් දෙන ක්‍රමය තමයි. සම්පප්පලාපෙන් ගැලපෙන දින එකම ක්‍රමය. මේක දන්නවනම් ආය සම්පප්පලාප නැහැ. ඒ කියන්නේ මම ඊට කතා කරන්න යන්න බෑ කියලා ආය කාටවත් උරුට්ටු කියන්නෙත් නැහැ. දෙනවා උත්තරයක්. උස්සලා ඉන්න බැරි උත්තරයක් දෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා අද ඉස්සලා අපේ දවසේ බුදුහාමුදුරුවෝ මේ දෙන උත්තරේ පිළිබඳව අපේ ශක්ත ප්‍රමාණය ගලව ගමු. ඊට පස්සේ සරුවචනාංශයේ මේක සරුවචනාංශයේ සීමා අගින් කරනවා. ඒ බමුණෙකුට එහෙම උත්තරයක් දුන්නා කියන එක සර්වඥාන්සේ විසින්ම අගය කරනවා නැවතත් සංඝයා අතර ගියාට පස්සේ බුදුරජාණන් කියන මේ බමුණෙක් ආවා මේ ප්‍රශ්නයක් අහුවා කිමක් ආයි කිං වාදී කියලා මගේ මම මේ මේ උත්තරයක් දුන්නා කියන්නේ එකම සංඝයා වංශනාවකටත් තේරෙන්නේ ඒක පාළි දැනගෙන හිටියත් බුදුහාමුදුරුත් එක්ක සමතම හිටියත් තේරෙන්නේ නැහැ මේක තේරුණේ නැහැ කියලා අපි පශ්චාත්තාප වෙන්න ඕනේ අපිට තියෙන්නේ මේක කාලහස්තියේ තීරුම් අරගෙන පුළුවන් තරම් මේක විස්තර වශයෙන් අතුරු ගහලා විසිතු කරලා බලන එකයි ඒ නිසා ඒ වගේ නන්නා දුන්න මිනිස්සෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහවම මොන වාදයක් ඇත්තෙද්ද මොන දෙයක්ද තමයි ප්‍රකාශ කරන්න කියලා සර්වඥාන් සඳහන් කරන්න තියෙනවා සදීවකේ ලෝකයේ සමහරකේ සබ්‍රක්‍මකේ මේ දෙවියන් සහිත මරුන් සහිත මේ ලෝකයේ සමන බ්‍රාහ්මකේ පැවිද්දෝ ඉන්න බමුණන් ඉන්න ලෝකයේ සසමණිය සසමණ බ්‍රාහ්මණිය පජාය. සබන බ්‍රාහ්මණය තමග තදේව මනුස්සාය. රජුරුව සමග මිනිස්සු ඉන්න කියන්නේ මුළු ලෝකේ ඉන්න තා මනුස්ස වර්ගයන අංක. මොන මොන තත්ත්වයකටද හිටියත් දෙවියන් සහිත මලෝත් සහිත බඹුත් සහිත මේ ලෝකේ රජ කෙනෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, බමුණෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු හිටියත් න කේනචි ලෝකේ විග්ගහිය තිට්ඨති. කිසි කෙනෙක් එක ගැටුමකට යන්නේ නැති වාදයක් තමයි ළඟ තියෙන්නේ. විග්ගය කියලා කියන්නේ එකට එක කියනවා කියන්නේ. ඒ නැත්තම් කොස්තලංගේ මැස යන්න බැරුව අපි පත් උත්තර දෙන්න හදනවා. ඒකෙන් කියනවා මහලක වාදයක් තියෙනවා. න කේනචි ලෝකේ විග්ගය තිටති. මම කිසි කෙනෙක් එක කලහ කරන්න යන්නේ නැහැ. මම කවුරුරි ඇහුවත් මම කවුරුරි උත්තර දුන්නත් කොක්කක් තිර නෙවෙයි උත්තර දෙන්නේ. ඒ නිසාම ගැටුම් ඇති කරන්නේ යථාචපන කාමයේ විසංයුක්තං මම හැබැයි කාට හරි අර විදිහේ උත්තරයක් දෙනවා කිසිම විදිහකට ගැටුමක් වාදයක් ඇති කරන්නේත් නැහැ හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම පුළුවන් තරම් අර පිටුපස්සදායක පුළුවන් තරම් ප්‍රෝජනේ සලකලා ජීවත් වෙන්න තපසක් අකිනවා ඒ මනස මගේ වාද ඇහුවත් නැත්නම් හැම වෙලාවෙම අර පිටුමැස්සෙන් තමයි ගත කරන්නේ මම තණ්හා වඩන එහෙම නැත්නම් කාමෙහි යෙදී ගත කරන රූප බලන්න තියෙන ආසාව, සද්ධාන තියෙන ආසාව, දරු ඇති කරන්න තියෙන ආසාව, ලාභ සත්කාර සම්මාන දිලෝක ඇති කරන්න ආසාව, ලබනාත්මය ආරය වෙන්න තියෙන ආසාව, ආරය ජය ගන්න තියෙන ආසාව. ඒක මම මේ මගේ ප්‍රශ්න අහන කට්ටියට බය නෙමෙයි. මගේ ස්වභාවය. මම ස්වභාවයෙන්ම කාමයේ විසංයුක්ත. මේ ලෝකයේ ඉන්න හරියක් කැපිපේනෙම කාමයේ. එනිසා මේ කැපිපේන කාමයට ඒ විසම අයින් ඇවිල්ලා අහනවා තමස මොන වාදයක්ද තියෙන්නේ තමස මොන විදිහට කතා කරන්නේ කියලා. ඊට කියනවා ගැටෙන්නේ නැති දෙයක් කියනවා. ගැටෙන්නේ නැති වාදයක් කියනවා. ඒ වගේ මේ කාම ලෝකේ කාමයේ වෙනුවෙන් මම රණ්ඩුවකට එන්නේ නැහැ. කාම ලෝකේ හැම කෙනා කෙනෙක් අතරයගෙන දුවන දිවිල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒකේ මම මේ කාම ලෝකයේත් එක්ක ඒගොල්ලෝ කුට්ටි කඩා ගන්න දුවන්නේ. ඒක යටින් කියනවා. හැබැයි මට නිතරම ජයග්‍රහණයක් නිතරම හම්බෙලා තියෙනවා. මට වෝක් ඕවර් එකක් තියෙනවා. මම මේ කවුරුත් එක්ක ගහගෙන තිටලා නැහැ. මේ ලෝකයේත් එක්ක කාම ලෝකේ මම ෆයිට් එකක් දෙන්න යන්නේ මම බලනවා පුළුවන් තරම් මේ ලෝකේ අදඟලන තරම් කාම වස්තු එලි ගලි නැතුව බොහොම අර පිළිපැසන් ජීවිතයක් ගත කරන්න මම උත්සාහ කරනවා අකටන් කටි. මට මේ මං කරන එක පිළිබඳ කිසිම හැකියාවක් නැහැ. මේ අනිගොල්ලෝ ඔක්කොම කාමයට රණ්ඩු කරනවා. තෝතෝ වරපල කියන රණ්ඩු කරගෙන අර එක දෙයක් මෙයා කඩාගෙන උරු කියාගෙන කේලම් කරගෙන කියනවා. නමුත් මම ඉතාමත් නිහතමානී ජීවිතයක් ගත කරනවා. දැන් අහිංසක ජීවිතයක් ගත කරනවා. මට ඒක පිළිබඳ කිසිම සැකයක් නෑ මම මේ නෝන්ජල් වෙච්ච පස්ස ගහපු පෙරදිච්ච ගතියක් කියලා මගේ ඇත්තෙත් නෑ අකතංකකි. තින්න කුක්කුච්චම්. මට සැකේකුත් නෑ. දැන් අනිත් එක්කන මට වැඩි කඩාගෙන යනවා. එමෙතන මට ඇවිල්ලා අඳුර පාගෙන යනවා. මට ඒකම කිසිම මේ ඒ එහෙම කරුවයි කියලා මට කවදාක කොකුසක් ඇති වෙන්නේ නැහැ. මම මේ පරාජිත ක්‍රමයක් මේ කරන්නේ. එහෙනම් මම මේ දේශනා කරන්නේ කාටත් මේ පරදින ක්‍රමයක්ද නෝන්ජල් වෙන ක්‍රමයක්ද කියලා මම නම් කොකුසක් නැහැ. මොකද ඒක මම තදාපල්ලා තියෙන්නේ. භවා භවේ වීත තණ්හා. මේ ඊගාවාත්මදී මම මේ සැරේ මෙහෙම කතුල ලබන සැරේ ඊගාව භවේ මට අසවල් දී ලැබේවා මෙහෙම කියලා මට එහෙම භව කුෂ්ණාවක් ඇති යම් දැකීමක් නැත්නම් යම් සංසිද්ධියක් යම් කෙනෙක් මට හම්බුනොත් ඒක පිළිබඳ මතක සටහන් තියාගන්න නැති වැඩක් මම කරනවා. උඩට රාබේත් බොනවා වගේ කවුරු එක කතා කරත් මොනවා සිද්ධ වුණත් ඒකේ කිසිම මතක සටහනක් නැති වෙන විදිහටයි මම කටයුතු කරන්නේ. අන්න එහෙම වාදයක් මම ළඟදී. ඉතින් බම්නට කොක්කක් අහගන්න විදියක් නැහැ. මම ගත කරන්නේ කිසිත් එක ගැටුමක් ඇති කරන දෙයක්වත් නෙවෙයි. ස්වභාවයෙන් මම සකසන්නේ ඒව තමයි සයන්ෘත. එතන මගේ අරස වෙලා මම ඉන්නේ. මේ මම ප්‍රශ්න හඳින කට්ටිය මම විවේචනය කරයි කියලා නෙවෙයි. එන්නේ ඉස්සෙල්ලා මම අරස වෙලා තියෙනවා. මම ඔය කාමයේ විදිහ නටන්න යන්නේ. පුළුවන් තරම් අඩු කතා කරන්නේ. අඩුම පරිභෝගිකත්වයක් තියෙන. මූලික දේෙන් මම යපෙනවා. වාද කරන්න යන්නේ නැහැ. සැකයක්ම ඊළඟ ඇත්තෙත් නැහැ. මම කරන දේ පිළිබඳව මේ කරලා මට ඊගාව භාවේ නැත්තම් ඊගාව වෙන එක නදා ගන්න ලැබේවා කියලා එම භාව කෘෂ්ණාවක් වගේ ඇත්තෙත් නැහැ. මේ වෙච්ච දේ කපුරු පිච්චුවාවක්. සතහනක්වත් නැතුව මතකයක්වත් නැතුව යන එක තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝකේ බංකොලොත් කියලා කියන්නේ ඕනෝකට තමයි. ඒ නිසා අපි පච වෙනවයි කියලා, පරතිනවයි කියලා ඒ වුණත් අපි නෝන්ජල් වෙනවයි කියලා කියන කතාව තමයි අපේ බજારකේ භාෂාවෙන් කියනවා කියන්නේ. චොප්පේගේ භාෂාවෙන් කියනවා කියන්නේ ඔලුව ගහගෙන පස්සේ පස්සට ගියයි. මේ බුදු දහම කියනවා මෙන්න මෙහෙම වාදයක් මා ළඟ තියෙනවා. මම ඒක බය නැතුව ඕනම රජ කෙනෙකුටත් කියනවා. බ්‍රහ්මෙකුටත් කියනවා. දෙවියෙකුටත් කියනවා. ශ්‍රමණයාටත් කියනවා. බ්‍රාහ්මණයටත් කියනවා. මෙන්න මේ වාදයක් මා ළඟ තියෙනවා. ඉතින් ඒක ඒ බුදු දහම ඉදිරිපත් කරපු දේ මානව ඉතිහාසය නැත්නම් මානව පරිණාමයේ කවමදාකවත් කිසිම කෙනෙකුට හිතිච්ච නැති එක. අපිට ඕනෙලා කියන හැම වෙලාවෙම මානවයාගේ මේ අපිට ඉතිපත් කරලා කියන පරිණාමවාදී ගත්තොත් survival of the fittest ශක්තිමතා බලමතා ජයගන්නේ කියන නිසා අපි හැම වෙලාවෙම බලවත් වෙලා බලවත් එක්කනාගේ දරු පරම්පරාව ඇති කරගෙන තමයි මේ පරිණාමයේ පැත්තෙන් පෙන්වන්නේ. බලවතා ජය ගනී. ඒ මනුස්සයා තමයි දෙවෙනි પરම්පරාව ඇති කරන්නේ. අනික ශේරම මරන්න ඕන. හරි ශේරම කපලා. එයා ජය ගන්නවා. දැන් මේකෙදී කියනවා නෑ කිසිම ෆයිට් එකක් දෙන්න යන්නෙත් නෑ. බලවත් වෙන්න පෙන්නට හදන්නෙත් නෑ. එහෙම එහෙම දඟලන ලෝකේ ඒගොල්ලන්ට නටන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. මම පැහැදිලිවම කියනවා නටන්න නැතුව ඉන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතික්‍රියා නොකරන ප්‍රතිපදාවක් තියෙනවා. මම එහෙම වාදයක් කරනවා කියලා වෙච්ච කවුරු හරි හම්බුණා, අත්දැක්කා මොනවා වුණත් හුල්ලඟක මතකයක් නැති කිසිම සංඥාවක් läග නොගන්න දෙයක් තමයි වාදෙත් කියන්නේ. ඒක නිසා අපි දැන් මේ ලෝකේ කිව්වොත් දැන් අද තියෙන මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කිව්වම ওই සංඥා ගොඩක් එකතු කරන එක තමයි ඉතින් ලොකුම ජයග්‍රහණය අද තියෙන්නේ. මේ හැමතැනම වෙන දේවල්, අතීතේ වෙන දේවල්, අතර වෙන දේවල් ගොත්තමත් අද කළ ප්‍රමණින් ගන්න පුළුවන් නම් අපි හිතනවා යා ඒ තාක්ෂණික ලෝකේ නැත්නම් මේ තොරතුරු තාක්ෂණයේ ලොක්කෙක් කියලා. එයාට බොහොම ඉක්මනට සුපර් කන්ඩක්ටිවිටි තියෙනවා. අතෙන් ගන්න පුළුවන් ලොකු තොරතුරු ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒ සංඥා එකතු කිරීම තමයි අවුරුදු 6න් පටන් ගන්නවා. ඊට පස්සේ කවදාක අපේ hard disk එක පුදුමාකාර විදිහේ තොරතුරු තොගයක් තියෙනවා. ඒක ඇතුළට දැම්මට වැඩ ගන්නව තැන දෙකලා දන්නේ නැහැ. කැදරකම කොච්චරද දන්නේ. ඇතුළට දා ගන්නවා. මෙන්න මේ සංඥා ටික තමයි අන්තිමට වමාර ගන්න බැරුව. ග්‍රහපුතිය ගන්න සංඥා වෙනවා උදේ නැගිටින. නිදා ගන්නකොට තීන සංඥා උදේ නැගිටින. මරනකොට තීන සංඥාට ඊගාව ආත්මට යනවා. ඉතින් අර ආශාවෙන් එකතු කරපු සංඥා නිකන් ඉන්නේ නැහැ. ඌ අන්දනවා. අපි අඳින්න හැදුවොත් ඒකෙන් අන්දනවා. ඒක නිසා කවදා හරි අපි හිතමු මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තියෙන එකතු කිරීම වැඩි කිරීම ගන්නට නෙවෙයි අඩු කිරීම සහ බෙදීම ගන්නන්න කියලා. ගණන් කරනකොට ඔය කොච්චර මැතමැටික්ස් යා එහෙම නැත්නම් ඔය මේ ඇප්ලයිඩ් මැත් බියෝමැත් කොච්චර හතර විතරනේ තියෙන්නේ. ඔය නතර මොනවද තියෙනවා කියන්න කොට මම ගණන් වලට හරි දුර්වලයි. ඉතින් මං පහේ පහේ අවුරුදු පහේ විතර ඉස්කෝලේ ගිහලා දැම්මා. ඒ කාලේ ඉස්කෝලේ ගිහකට ලොකු සර් ඇවිල්ලා අම්මට අපච්චිට බයින. අම්ම ඉස්කෝලේ යවන්න. ඉතින් මොකද ලොකු සර් ඇවිදිනවා ගමේ. ළමයි යවන්න ඕන ඉස්කෝලේ ඉතින් ඒකට ඉල්ලත උදේ මාව ගිහිල්ලා දැම්මා. ඊළඟ මාසේ ලොකු අපච්චි ඇවිල්ලා හුවා පොඩි පුතා මොනවද ඉගෙන ගත්තේ කියලා. මම කොහොමද ගණන් කියලා જાතිය උගන්වනවා මිලෝ හතරක් මට තේරෙන්නේ නැහැ. බය වෙන්න එපා කිව්වා. මටත් තේරෙන්නේ නැහැ. හතරයි තියෙන එක වැඩි කිරීම වැඩි කිරීම අඩු කිරීම බෙදීම ඔච්චරයි ඔය කොච්චර ලොකු මං කිව්වේ දීර්ඝ බෙදීම කියලා එකක් තියෙනවා. නෑ ඒකෙත් තියෙනවා හතරම තමයි. ඒක වර්ගමූලය හොයනවා කියලා තව එකක් තියෙනවා. ඒකෙත් තියෙන අර හතරම තමයි කියලා. දැන් ඒකෙදී අම්මලා තාත්තලායි ගුරුවරුයි රජයයි එකතු කිරීමයි වැඩි කිරීමයි විතරනේ උගන්වන්නේ දරුවට. අඩු කිරීම බෙදි කිරීම බෙදීම උගන්වන්නේ නෑ. කාට හරි මොනවද දීලා දාපන්. ওই තියෙන වස්තු භෝගේ අඩු කරපන් කියලා. ඉතින් අරුවට අර භාගයක් උගන්නන වාසේ ඉතින් ගණන් සවුත්තුයි. ආන්නේ. බුදුජානනාථ ඉන්න කාලේ ඒ ආනන්ද සිටුවරේ ඒ තමන්ගේ මූලධන කියන එකම පුතාට ළඟ තැනගේ ඉතරා එකතු කරලා තියාගෙන ආහාරව මේ කුම්මේ මනසෙක් ලෝබයි එයා කියනවා තැනගේ ඉස්සරහ බොහෝම ප්‍රඥාවන්ත විදියට ඔබ බලපම් පුතේ මීමැත මොකද කරන්නේ කියලා. පාන්දරම අමුඩේ ගත්තා අමුඩේ ගහගත්තම රෑ වෙනකන් හම්බ කර කර එකතු කරන එකනේ කරන්නේ. ඔබට පේනවාද ඒක වල්ගාවකට ගේන ටික? පේන්නේ නැති තරම්. අන්තිමට බලපන් 17 බැන්දාට පස්සේ කලයක පුරන්න බැතම මීවර එකතු කරනවා. ඔබ බලපන් වේය වැඩ කරන්න ඇති. ඕවර් ටයිම් ක්ලේම් කරනවාද? වෙසක් දවසේ පොසොන් දවසේ කියලා නත්තල් දවසේ කියලා මොකක්වත්ම නැහැ. දිගටම වැඩ කරනවා. එකවරකට ගෙනියන්න බලපුවා උගේ ඔළුව තරම් පුංචි පස්කොලා. බලපුවා උඹක් හදුවට පස්සේ අතිකුඩ කරන්න පුළුවන්ද කියලා. ඒ සම්බ එකක් ඉගෙන ගනි එකතු කිරීමයි වැඩි කිරීමයි විතරක් එකතු කරමු. ඉදිරි කරපන්. ඊට පස්සේ බලමු මේ අඳුන් මිනිස්සු ගන්න ඇහි. ඒකට ගන්න ඉතාම අමාරු ඔය කුංකුමාංජන සුදු හඳුන් ඒ ගන්න ඒක කුරුළු පිටහත්ෙන් අරගෙන තමයි ඇස් බැමේ ගන්නේ. ඒත් බලපන් ගාන්න ගාන්න ඕක ඉවර වෙනවනේ. අංජන පාවිච්චි කරලා ඒකත් ඉවර වෙනවා. ඒ නිසා අඩු කිරීම කරගන්න එපා. පුළුවන් තරම් වේයෙක් වගේ මේ මැසෙක් වගේ එකතු කරපන් කියලා දරුවට හොඳට ඒක තේරෙනවා. මොකද තාත්තගේ වැඩේම ඉස්කෝලේ යවන්න ඉස්කෝලේ ගිහ හතරම උගන්වනවානේ. දැන් උගන්වන්න ඕනේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. අඩු කිරීම බෙදීම ගත්තොත් තේරෙනවා. ඔක ගෙවෙනවනේ. ඉතින් මේ ඉඳලා ඉඳලා අන්තිමට ඒ ආනන්ද තීරවරයා විශාල ගණිකුත් එකතු කරලා පුතාට ඒක කියලා දෙන්නත් ඉස්සලා ඔන්න හක් කාලේ මැරලා යනවා. මැරලා ගිහලා ඉපදෙන්නේ තාමත් දීන නීච රොඩි කුලයක ඉපදිලා. අර අර තමන් හදපු ඒ ආනන්ද සිටුමාලිකාව තියෙන වීදියේම හිඟහක්. එක දවසක බුදුචානන්සේ මේ පැත්තෙන් හිඟාගෙන යනවා. පිටු සිඟා යනවා. අර පැත්තෙන් අර ඉංගන දරුවා පිළිසින ආගලේ. ගාගෙන යනවා. දෙන්න එකතු වෙන්නේ ආනන්ද සීටුමෙන්ටුට ගාන. ඉතින් කාවල් වල ඉන්න උනකාරය ඉන්න මනුස්සයර වෙන උදේ පාන්දරම එකෙක් කෙනා කාවත් මේ පෙරේතෙක් වගේ ඉඟහගෙන පොඩි දරුවෙක්. එතකොට ආයිගාවේ දැන් ඉන්නේ මූලධන පිටුවල. එයා එනවා කාවල් කරේ පාන්දර පරීක්ෂා කරන. ඒතකොට ඉඟාගෙන දරුවා දැක්කොත් තමන්ගේ ස්වාමියා ගහන නිසා මුරකාරයා ගහනවට ළමයාට එතන කාමුවට වැටෙන්නේ. ඒකට බුදුරජාණන්සේ මේ පින්න පාත යනවා. පිටිපස්සෙලා ආනන්ද අහඳුරන්න කවදාකවත් නැතුව බුදුරජාණන්සේ හැරිලා බලනවා. ඉතහාට ආනන්ද අහඳුර ගිලහන ස්වාමීන් කවදාකවත් නැතුව මේ මේ විලෝපනය. ඒ හැරිලා බැලුවේ කියලා. පින්න පාත යනවා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අර දරුවා බේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ විජාහට ගිල්ලට කාරණා වෙట్లా ඉන්න දරුවා අඬලා ඉන්න මේ බඩගිනි හිඟාගෙන කන්න ගියාම අර සද්දන්ත මේ මුරකාරය කියලා ගහලා උන. වැටලා ඉතින් මෙයා කොට ගන්න. කොටගත්තාම මෙතන මේක රැස් වෙලා. පින්නපාත බෙදන්න ආපු මිනිස්සු දැන් බුදුහමද වෙනද නොකරපු විලෝපනයක් කරත් මෙතන රැස් වෙලා පස්සේ බුදුහමද කියනවා දැනට ඉන්න සිටුවරයට මේ මේ එනාගේ පුතා නැත්නම් ආන්ද සිටුවරයට මේ මූලධන සිටුවරට සභාවට එන්නේ කියලා. ඉතින් මේ මිනිස්යාට කවදාකවත් දීලා උරුකුත් නැහැ. බෙදලා උරුකුත් නැහැ. බුදුහාමුදුරන්ට පින්න පාත පාතයක්වත් බෙදලත් නැහැ. ඒ නිසා මිනිස්සු දන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. එයා කවදාකවත් දාන දෙන්න නැහැ. ඒ තාත්තා උගන්ලා තිබුණේ එකතු කිරීම වැඩි කියලා විතරනේ. ඉතින් මෙයා බලනවා මේ කොයිද වැඩ මිනිස්සු මට විධාන කරන්න කොහොමද මට දෙන්නක් මන්ද දෙන්නේ කියලා එන්න කරති වෙන්නේ. කවුරුටද බලන්නකොට යා ළඟට ආවම මේ දරුවා අඳුරනවාද කියලා. ඊයාත්මේ තමන්ගේ තාත්තා තමයි මේ තමන්ගේ වැඩ කාලෙකින් කුටි කාලා කර්ම වැටලා ඉන්නේ. හරිම කරපේන මේ මේ කොහේවත් නැති අමතර දෙයකට මම මේ පටලවන්න හදනවා. දන්නේ නැති මිනිස්සෙක් මේ. ඉතින් මට ඒක අදාළ නැහැ අවශ්‍ය නැහැ කියලා. මම මෙයා කවුද කියලා පෙන්නොත් බාර ගන්න කැමතිද කියලා. අර මම කියන මේ කොහෙද යන කොල්ලේ උඩ කවුද ගහලා මේ මාව පටලව ගන්න හදනවා මොකටද කියලා. එමුදන්ට මේ වගේ ගියාත්ම තාත්තයි කියලා පිළිගත්තොත් මොකද වෙන්නේ කියලා. තමන්ගෙම වැඩට ඉන්න මුරකාරකෙන් ගුටි කාලා කනකොට දරුවා අර මිනිස්සයා කියන එක කවදාකවත් වෙන්න බෑනේ. ඒසුළු බුදුන් සාහනවා තාත්ත මැනකොට බුදුලි වෙන්නලාද මැරුණේ කියලා. ඔන්න සිටුවරයට පොඩ්ඩක් බඩරක් වෙනවා. මොකද ඒ රහස කවුරක්වත් දන්නේ නැහැ. රජුරුත් හිතුවේ පුතාට දරුවෝ දීලා ගියයි කියලා. ඒක තාත්තා මැන්නේ අහම්බෙන්. ඊට පස්සේ පුතේ කියනවා මේ උඹේ තාත්තා මම මෙයා ලව්වා ඔබට වස්තුව පෙන්වන්නම් දැන්. බාර ගන්නවා. දැන් එතකොට 50ට 50 එනවා. බාර ගත්තොත් 80 කියලා ගන්න. බාර ගත්තේ නැත්නම් බුදුරජාණන්සේට දොස් කියන්න බලන්න. එයා ඊට පස්සේ එග්‍රීමන්ට් එකට සයින් කරනවා. එතකොට බුදුරජාණන්සේ ප්‍රාර්ථනා කරනවා ඒ දරුවට යටි ඥානෙ පහළ වෙන්න. එතකොට දරුවට මහත් හිතක් ඇවිල්ලා කියන පුතේ මේ වගේ උදලක් කරනවරි මට උඹට මරණ වෙලාවේ මට වස්තුව පෙන්වන්න බැරි නම් මෙන්න මෙතන හරපා. එතන 20000ක 20 කලක් තමයි. හතර පොලේ පෙන්වුවාට පස්සේ ධනය ගත්තට පස්සේ දැන් සිටුපරයට දැන් දැන් ඉන්න සිටුපරයට මූලධන සිටුපරයට හිතා ගන්න බෑ. පිච්ච සිටි නුදුරන කියන පොඩ්ඩක් එන්නේ කියලා. ඇවිල්ලා කතා කරලා කියනවා. දැන් මේ මිනිස්සයා මේ මේ දැන් ඔය ඉගන්නෙක් වශයෙන් ඉන්න පොඩි දරුවා හම්බ කරන වෙලාව මේකෙදී ධනත පිනට දුන්නේ නැහැ. ඔබට ඉගැන්වීම මොකද්ද? ඒක දුකwidetildeමයි වැඩි කිරීමයි විතරයි. බලපන් මැරෙන වෙලාවේදී මේ තියෙන වස්තුව දරුවට පෙන්නලා මැරෙන තරම්වත් වෙලාවක් නැහැ. නමුත් එයා ඔබ ඉන්නවයි කියලා වස්තුව තියෙනවයි කියලා පුදුමාකාර සතුටින් ජීවත් වෙනවා. නැත්නම් මැරෙන වෙලාවේදී ඔබට පෙන්නලවත් මැරෙන්න බැරි වුණා. ඒක නිසා ඒ මිනිස්සයා වගේ ඔබත් මේ වස්තුව නිසා ධනක් පිනක් නොකර අඩු කිරීම බෙදීම ඉගෙන ගන්න නැතුව හිටියොත් ඉතින් කාට කාටත් මේක තමයි වෙන්නේ කියලා පුතානක්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තහයි අත්තනෝ නැක්ති කුතෝ පුත්තා කුතෝ දන මට දරුවෝ ඉන්නවයි කියලා පුදුමාකාර දුක් කරදර ගන්නවා අම්මයි තාත්තයි මට වස්තුව තියෙනවයි කියලා පුදුමාකාර දුක් කරදර ගන්නවා විහඤ්ඤති කියන පදේ පාවිච්චි කරනවා ධර්ම වෙනුවෙන් කරදර ගන්න ඕනේ ඒක පිළිබඳව ප්‍රශ්නේ අනවශ්‍ය දුක් කරදර ගැනීම වස්තු වෙනුවෙන් කරදර ගන්න ඕනේ අනවශ්‍ය විදිහෙන් කරදර ගැනීම කියනවා විහඤ්ඤණය කියලා. වෙහෙස ආත්ම සමතේ කරනවා. අත්තයි අත්තනෝ නැති උඹේ වස්තුව තියා බේ දරුවන්ට උඹටවත් උඹ නැති කරලා නැති කල මොන ධානයේද මොන වස්තුවේද අපි හිතමු මේ බණ ඇහුවාට පස්සේ කාට හරි හිතුනොත් මේ එකතු කිරීම වැඩි කිරීම වෙනුවට අඩු කිරීමයි බෙදීමයි දැනගන්න ඕනේ කියලා අපි ධානයක් ටිකක් දෙන්න ඕන කාට හරි එහෙනම් කාට හදා බෙදා ගන්න ඕනේ කියලා දැනගෙන එයාට තම සතු වස්තුව දීලානයි කියන එක තමයි ආරම්භ සේතිය අපි පටන් අරගන්නේ තමන් සතු දේ දීලා දාන එක. නමුත් තමන් සතු සියල්ලම දීලා දානවා කියන එක ඒ කාටවත් කරන්නේ නැහැ. මේකතාවකාලිකව කරගන්න. දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ අපි ඒතාවකාලිකව දීලා දාලා තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සතුටුස වෙන්න පුළුවන් නම් අපි මේ වගේ තැනකට පැමිණෙනවයි කියලා කියන්නේ අපේ ප්‍රියමනාප වස්තු අපේ වස්තු භෝග අපි සියල්ලම තෙල්ලංගයකට යන වෙලාවක වගේ తాවකාලිකව දීලා ඉනවයි කියලා ඒක නම් අපිට පුළුවන් අපේ වස්තු අපි එකතු කරපු දේවල් తాවකාලිකව දෙන්න. නමුත් මේ වස්තු දීලා දාන එකට වඩා ඊටාන අමාරු කියලා සර්වඥාන්සේ කියනවා ඒ කාම ගුණ දීලා දාන්නදී කාම සංඥාව දීලා දාන්න. දැන් අපි ඇවිල්ලා මේ මූලික උපදේශ අරගෙන වාඩි වෙලා භාවනා කරනකොට අපිට එන හැම නීවරණයක්ම කාම සංඥාවක්. අපි මේ දෙකල් එකතු කරපු දේවල් වල හේව නැල්ල. ඒ නිසා වස්තුව දුන්නට වස්තුවෙන් අපි తాවකාලිකව ඈත් වුණාට අපි හිතුවට දුන්නා කියලා ඒ වගේ සංඥාව අපිට කරදර කරන්න හැටි අපට පේනවා. ඉඳගත්ත ගමන් ගෙදරදී හිටියටත් වඩා නානා විදාකාරයට කාම සංඥාව කරදර කරනවා. ඉතින් එයාට පේන්න පටන් ගන්නවා මම මෙච්චර අමාරුවෙන් වෙලාවක් අරගෙන ආවිල්ලා මෙච්චර වස්තු භෝග දාලා ආවිල්ලා తాවකාලිකව හරි. දැන් මේ භාවනා කරාට පස්සේ මේ කාම සංඥා කරදර කරන්නේ මට විතරයි කියන එක තමයි අපි හිතන්නේ. ඕනම කෙනෙක් හිතනවා මම මෙතෙන් ආවට පස්සේ මෙච්චර මාරුවෙන් කිල් අරගෙන සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සිල්පිරිසක් මැද ඉඳගෙන භාවනා කරනකොට මම දැන් මේ කාමයේ අතහරපු නිසා කාම සංඥාව කාමයට වඩා ඉතාමත්ම සිවිය විදගෙන, හම විදගෙන, මස් විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන, ඇට මිතුළු දක්ම යන. ඒ නිසා වස්තුවෙන් අයින් වෙනවට වැඩිය අමාරුම දේ තමයි සංඥාවෙන් අයින් වෙන්නේ. නැත්නම් කාම වස්තුවෙන් අයින් වෙනවට වඩා ඒකට බුදුන් සඳහන් කරන කාම ගුණ කියලා. විවිධාකාර බලන්න තියෙන රූප, විවිධාකාර අපි ආස කරන gedරට තියෙන ශබ්ද, විවිධ කාර්ගන්ධ, රස, පහස සහ ඉතේ තියෙන ලස්සන ලස්සන අදහස්. ඒවා නම් ඉතින් කාම ගුණයන්ට වැටෙන්නේ අර ඇහැ කන දිව නාසයට ගැලපෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික තමයි කියන කාම ගුණ කියලා. ඉතින් ඒක තමයි අපිට කවදාකවත් අපේ අම්මලා දාසලා උගන්වන්නේ අපි කොහොම හරි හිතමු අපේ මොකක් හරි ඥානයකට බුදුහාමුදුරු කියපු එකක් අහලා හෝ නැත්නම් මූලධන දීතුරගේ කතාව අහලා හෝ දුන්නයි කියලා తాවකාලිකව හරි දුන්නට පස්සේ මේ කාම සංඥාව කරදර කරන්න හැදී කාටවත් අතිතේ නැමේ හම්බ කරපු ටික විතරමයි මට නීවරණ වෙන්නේ. මම මෙතෙක් කල ආශාවෙන් හම්බ කරපු දේ එවනල්ල තමයි මට වාඩි වුණාට පස්සේ කරදර කරන්නේ. හම්බ කරපු නැති දෙයක් කවදාකවත් මට කරදර කරන්නේ. ඒක නිසා හම්බ කරන වෙලාවේ දන්නවනේ මේ හම්බ කරන හැම දෙයක්ම මකන්න බැරි කැලලක් හිතේ ඇති කරනවා කියලා. එයා ඒකට අඩුපානේ හම්බ කරන දේ පිළිබඳව පොත් බා ගැනීම. කනකොට රාත්තල් ගන්න දැනගෙන කයි මඩ. දැන් ඒව නෙවෙයි අල්ලල්ලෝගේ දෙයක් ඇතිය. ඊටත් වැඩි අද පුළුවන් තරම් එකතු කරනවා. කවදා හෝ ඒ එකතු කරපු දෙයෙන් වෙන් වෙන්න වෙනවා. අනිවාර්යෙන් මෙතන නරකට වෙන වෙන්නේ. අයින්සයික උත්සාහ කරන්න ගිය කෙනාට කාමයාට වැඩිය කාම සංඥාව කරදර කරන බව දැනගන්න කිසිම කෙනෙක් නැහැ. එසේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා මේ වගේ දඬ ඇවිල්ලා සතිය පිටවන්න, ආනාපාන සතිය පිටවන්න, පිම්බීමේ කිලිමේ සතිය පිටවන්න, ඉඳගෙන ඉන්නේ සතිය පිටවන්න ගිය ගමන් යාට ඇති වෙන මේ වෙහස නොසිතු නොවිරු ආකාර gedරදී නැති වෙච්ච විදිහට මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ආනපාන හිත හිටින්නේ නැහැ. පිම්බීමක මේ හිත හිටින්නේ නැහැ. ඉරියව්ව හිත හිටින්නේ නැහැ. අර කාම සංඥාවල් කිසිම බාධාවකින් තොරව ඇවිල්ලා පත්තු කර පහනකට වදින හුලන්තල්ල වගේ පහන කෙලින්පත් වෙන්න දෙන්නෙම නැහැ. එහාට ගහනවා, මෙහාට ගහනවා, එහාට ගහනවා, මෙහෙට ගහනවා. පිටිනක් මත පහත් කරපු පහනක් වගේ. ඉතින් ආට හිතෙනවා මේ මේ භාවනා නොකර හිටියනම් අපේ දිනදා ජීවිතයේ ඔය රණ්ඩු සමර වෙලා වැඩ කරන්නේ අපිට ඔහොම කරදරයක් නැහැ. භාවනාවට ආපු ගමන් හරියටම අවංකව භාවනා කරන කෙනාට පුදුමාකාර වෙහසක් එන්න පටන් ගන්නවා. මේ කාම සංඥාවන්ගේ තියෙන බාධා. ඒක කවදාකවත් යෝගාවචරය දන්න කෙනෙකුත් නෙවෙයි. දැනගන්න කැමතිත් නැහැ, අහලත් නැහැ. ඒ නිසා කවදා හෝ කාමයෙන් පොඩ්ඩකටවත් වෙන් නොවිච්ච කෙනාට කාම සංඥාව කියන්නේ මොකද්ද? ඒකෙන් ඇති වෙන කරදරය කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක කාමේ ඉන්න කට්ටිය කියනවා උඹලා ඕක ඔය කන්නේ පරිප්පුව. පඬිත වෙලා භාවනා කරන්න නේදනේ අපි වගේ හිටපල්ල කරාට කලබුදිලා ගෙදර. ඉවරනේ ප්‍රශ්නේ නැහැ. මේ භාවනා කරන මිනිසයාට අර මිනිසුන්ට උත්තර දෙන්නත් ඕනේ මේ තටමල ඇදලා දිල්ල අරගෙන භාවනා කරනකොට ඒකත් කියලා වෙලා දැන් දිලෝම නැහැ. අයියෝ පව් කියලා හිතනවා සෝරි හිතනවා භාවනා කට්ටිය දිහා බලනකොට ඒ මොකද මේ අඳුර පාගට එන්නේ ගෙදරින් එනකොට ඕම් බල බල දෙන්නම් වැඩ කියාගෙන යනවා මෙතෙන් ඇවිල්ලා බැලුවට පස්සේ ඉඳගෙන ඉන්න බෑ මම කුඹුරු වැඩ කරපු මිනිස්සෙක් උදල් කරන කුඹුරු කරනකොට වැඩි අමාරු පැයක් වාරිලා ඉන්නේ ඔය සීනියර් එඩිටින් වලට ගියාම කැම්ප් එකට ගිහිල්ලා තියෙනවා මම ගිහිල්ලා තියෙනවා දවස් 14 ඉඳලා තියෙනවා ඒක විනාඩි 15ක් පාස් කරනවා විනාඩි 5ක් ප්‍රෙස් කරනවා ආයෙ විනාඩි 15ක් මාච් පාස් කරනවා ආයෙ විනාඩි 5ක් ප්‍රෙස් කරනවා එහෙම කෙරුවොත් පස්සේ දවස් තුනේ යනකොට පුදුම ඇඟේ අමාරුවක් එනවා මේකේ ඇත්ත මිදුළු සෛලයක් සෛලයක් පාතන දෙනවා ඊට වැඩි පොඩ්ඩක් අමාරුයි නිකන් භාවනා කරනවා ඊගා ඉඳගෙන ඉන්නකොට ඉතින් ඕක ගිහිල්ලා කියා කෑ ගෙදර කෙනෙකුට උඹ දන්නේ මචං භාවනා කරනට ඉන්නවා කියම රෝප දැන් කිව්වොත් ඒක උඹට හැදලා තියෙන පිස්සු හොඳ ඒක මේ ගෙදර වෙලා හිටපන්කෝ කාටද පුළුවන් වෙන්නේ කියලා හිතන්න ඔය ඔය කට්ටේ පන්නන්න භාවනාවට එන 99ක් උතන හැලෙනවා කිසි කෙනෙකුට බෑ මේ භාවනාවේ ඉදිරියට යනකොට භාවනා අරමුණ නිසා සතිය නිසා වෙහෙසක් වෙන බව එහෙම නැත්නම් අසහනකාරී තත්ත්වයක්. නුරුස්නා ගති ගණක් ඉන්න පටන් ගන්නවා කොයි තූතු කුඩියෙන් එනවද දන්නේ නැහැ හිතනවාට ගේට්ටුවෙන් පැනලා එළියට යන්න. මොන මගුලක්ද හෙටත් නැගිටලා මේ දඩබදීමනේ කරන්නේ හෙට නැගිටලා ඉවරදී උදේ ඉඳලා හැන්දලා සක්මන් කරපන් ඉඳගනින් පැයට ගන්නත් නැහැ. මේ මේ තත්ත්වෙ පණින්න පුළුවන් මිනිස්සයා කාමයේ කියන එක අපි හිතුවට අමාරුයි කියලා. ඇත්ත. හම්බ කෙරෙන්නේ අතහරින්න ගිය දවසේ කාමයට වැඩිය කාම සංඥාව කරදර කරන බව දැනගත්තට පස්සේ මේ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා අපි මොනවද හම්බ කරන්නේ කියලා. හම්බ කරන සියල්ලම අයත හිටිනවා. ඒකයි සෝපකට හම්බ කරපු දෙයක් තිබුණේ නැහැ ධර්මයේ තේරුම් ගන්න ලීසි. පටාචාරාවට වෙද්දක් නැහැ ධර්මයේ තේරුම් ගන්න ලීසි. එළුවෙන්නේ හිටියේ හොඳ ලස්සන ඇඳුමක් අඳගෙන සූසටපත් නේතර තියලා ඉතිරම් බඩකාරට ඔක අමාරු කරන්නේ. දැන් යන්න දෙන්නේ. අතරපක් කියන කතා ඇරිලා. ඉතින් ගියාම ඔය සුපබුදු කුට්ටිය දෙන්නකොට එමිණට ඇඟ පුරාම කුෂ්ඨ. දිනක හිටියා විශාල ගාණක්. බලන්න එකෙකුට ඔක්කත් එන සුපබුදු කුට්ටියට තේරුණා. තව අතාරපුවම තියෙන ජොලිය දැන් රැතිසේ හොරි හැදිලා. බුදිය ගන්නත් නැතුව ඉන්නේ. ඒ අතාරින්න දෙයක් නැහැ නේ. උපබුද කොට තියෙන ප්‍රශ්නේ කාම මිත්‍යාචාරය කරන්න බෑ. දැන් ලස්සන වෙලා අඟපත ඔක්කොම තිබ්බට රබන් හිටියත් කවුරු රැවිලා ආයෙලා ගන්නවා. දැන් උඩ කාම මිත්‍යාචාරයක් නැහැ. බොරු කියලා මේක පැතන මොකක්වත්ම නැහැ. බුදුහාමුදුරු කියනකොට ගෙලින්ම ප්ලග් වෙනවා. අපිට බැරි අපි ළඟ මොනවදෝ තව තියෙනවා. දීලා ඇවිල්ලා තියෙනවා. දීලා ඇවයි කියලා හිතාගෙන ඉන්නවා. මොකද මේ කාම සංඥාව කරදර කරන හැටි දැක්කට පස්සේ තේරෙනවා මේ කළ හොඳ පස්සේ නිලවන ඕ අතාරින්න බෑ. ඊට පස්සේ දැන් මේක ඇත්තටම කියනවා නම් මේ කාමයේ අතහැරපු කෙනාට එන මේ කාම සංඥා ප්‍රශ්නය මේක නුසුස්නාගතියක් විදිහට තමයි ඉන්නේ. මේක ඉන්නේ Taman Taman කරදර Taman ඉල්ලලා ගත්ත මේ භාවනා වැඩ පිළිවෙලක් නේ නිසා හිතනවා මේක මගේ වැරද්දක්. Taman පිළිබඳ දෝෂාරෝපණය. මේ ඇවිල්ලා භාවනා කරන්න බැරි මේ ළඟ ඉන්න කට්ටිය කහිනවනේ. මල්ලේ හොන්තුයි දැන් මෙතෙන් ඩාවට පස්සේ මේ කුරුල්ලෝ කෑ ගහනවා. අන්නම් ඊට පස්සේ මේ මිනිසුන්ට බයි. ඉතින් මේ සංවිධානයේ පක්ෂයට කිසිම තේරුමක් නැහැ මේ මිනිසුන්ට. බැද්ද මේක හරියටම කයින් නැතිව දිට මේක හදන්නේ. ඒක ඔන්න ලෝකෙට ඔය හතර මේ භාවනා කිරීම නිසා එන එකක් මතක ගෙදර ආയിട്ട് ඉන්නේ නැහැ. මේ සංඥාව කරදර කරනකොට අපිට වෙන දේ අපි නොසිතූ නොවිරෝධයක් වෙන්නේ. මම මේ කියන්න හදන්නේ මේක මගේ ප්‍රශ්නයක් මේක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. මොකද බුදුහාමුදුරු කියපු නිසා අපි මෙතෙන්ට ආවේ. ඒසත් බුදුචානන්සේ පෙස්සපත්ත ඉදිරිපත් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නෝ ගෙදර ඉඳද්දි දවසේ යනවා තේරෙන්නේ. දැන් මෙතන ඒක විනාඩි 5 යන්න බුදු අම්මේ තප්පර ගන්නත් දැන් මේ මීට වාගේ. ඒ කියන්නේ සාමාන්‍ය කාලේ ගමන් කිරීම නතර වෙලා වගේ. අන්තිම විනාඩි 5 පොඩ්ඩක් බලන්න ඕනේ. භාවනා කරනකොට විනාඩි 55 ගිහිල්ලා ඇස් දෙක දිහා බල බල භාවනා කරනකොට යන්නේ මොන විදිහවත් යන්නේ. ඉදිරියෙන් දැද්දී වැඩක් කරගන්න වෙලාවක් නැහැ. මේ වෙලාව බලනකොට ගිහිල්ලා. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්. ඉතින් ඔක බුදුජානක අපිට කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ වහන්සේ කියන විදිහට කාමයේ අධහැරියට පස්සේ ඔබ වහන්සේ කියන විදිහට සීලෙක හිරියට පස්සේ ඔබ වහන්සේ කියන වගේ සුතමේ අහලා භාවනා කරනකොට මේ මට පුදුමාකාර වේසක් එනවා කියලා කිසි කෙනෙක් ඔක කියන්නේ නැහැ. ඔක්කොම හිතනවා ඒක මගේ ආත්මයට ලැජ්ජාවක්. මේක මට විතරක් වෙන්නව ඇත්ද කියලා හිතනවා. කාට හරි කවදා හරි කියන්න පුළුවන් වෙච්ච දවසක භාවනා කරන්න ගියාම මට පුදුම අසහනකාරී තත්ත්වයක්. මට පුදුම නුරුස්නාගතියක් එනවායි කියලා එයා ලෑස්ති සත්‍යයට මුණ දෙන්නේ. ඊට පස්සේ මම වෙනදාට වැඩිය මංගල ස්වං විවේචන කකුල එල්ලුවත් මට තරහා යනවා. ගෙදර ඉඳි කකුල නෙවෙයි උච්චර උඩ පැන්න ප්‍රශ්නේ නෑ. දැන් මේ අතෝල්ලන් හිතුනොත් එහෙම කිරිමෙල් නඩුවක්. අතෙල්ලෝ සතිය කැඩේද ස්වාමීන් වහන්සේ බණීද සිල් කැඩේද ගෙදර ඉඳදී ඔය මොන හැම අන්සුවක් ඕල්ලෝල්ලා ඉනවා කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ධක්මන් වලට ඔලුව උසලා බැලුවොත් අපේ. බඩ පිට හැමොත් අපේ. මේ හැම දෙයකම ස්වං විචනේ යේසුස් වහන්සේ කුරුතෙල් කියලා ඇන ගැහුවා වගේ ඉර වෙනවා. ඒ වගේම පොඩි සද්දයකට නොරසන ගතිය නැහැටි බලන්න ගෙදර හිට කම්මලේ බල්ලට එන ගැවට ගානක් නා වගේ කොච්චර හද්දාවක් දන්නෙත් නැහැ මේ ගෑවත් <coughs> ඔන්න තද වෙනවා. ජානුන්ගේ වැරදි හොයන එකේ පොද්දල් වෙච්ච තුවාලයක් වගේ. ඒ වගේම මේ කිසිම දෙයක් මගේ භාවනාවට yaadෙන්නේ නැහැ. හැම එකම රුහිතෙත් කර්යාදු හිටලා තියෙන කියලා මේක කෙලින්ම බුදුහාමුදුරන් කියන්න පුළුවන් නම් සෝවාන් වෙලා තියෙනවා. භාවනා කරනකොට Tamanට ඇති වෙන දේ චෝදනා ස්වරූපෙන් තොරව අත්දකින්න පුළුවන් නම් මේක පුදුජානනාංශයේ ප්‍රශ්නය. මොකද අපි උදාහරණයක් පිළිගන්නේ. කාමයේ වෙන්ුනේ මේ නිසා ඇති ප්‍රශ්නයක් නේ. ආ මේක දුන්නොත් බුදුජානසේ සඳහන් කරනවා මේ කාමයෙන් අයින් වෙලා කාම සංඥාවෙන් කරදර වෙන යෝගාවචරයට එක උත්තරයයි තියෙන්නේ රූපයකට හිත දාන්න. රූප කර්මස්ථාන හිත දාලා එහිම හිත යොදවලා යම්තා රූපයක හිත තියෙන තාක්කල් ඒ යෝගාවචරයට රූපය ප්‍රිය නෑ. රූපේ සිත් කරන සුළු නෑ මේ ආනපානෝ පිම්බීම හැකිලිම වම දකුණ සිත් කරන සුළු එකක් නෙවෙයි. නමුත් ඒ අරමුණේ හිත තියෙන තාක්කල් මේසා විශාල කාමේසා මේ සා විශාල කාම තණ්හාවෙන් හිත අයින් වුණායි කියලා සහතිකයක් බුදුහාමුදුරේ යම් වෙලාවක ආස්වාසය කරනලා ආස්වාසය කරන බව දන්නවනම් ඒක ඒක වශයෙන් ප්‍රිය නැහැ නමුත් ඒකෙන් කියන්නේ මගේ හිත අතීතය අනාගතේ නැහැ කාමේ නැහැ ඒ තරක් නෙවෙයි නීවරණ කියන කාම සංඥාවෙත් නැහැ නිසා යෝගාවචරය හරියට තේරුම් ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ දෙන මේ රූප කර්මස්ථාන නැත්නම් මේ කය එහෙනම් මේ ආනාපානයි ඒක මේ කාමයේ සහ කාම සංඥාවේ තියෙන භයංකර ගතිය එළවෙලව පහර දෙන ගතිය අර්ධිය ආදුවට දෙන්න තියෙන බොහොම ඍජු gadol උත්තරයක් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න පැයේ කොච්චර චිත්තක්ෂණ ගානක් මේ අරමුණේ හිත පවත්වනයි රූප කර්මස්ථානයේ හිත පවත්වනවා කියලා බැලුවොත් ඒක තන්නේ කරන මගේ සද්ධාවත් මත තීන්දුව කරන දෙයක් මට ශ්‍රද්ධාව තිබුණා අපි කියන්නේ නැවත නැවත ආශ්‍රවසතේ හිත තියෙනවා කොච්චර හිත පිට ගියත් නැවත ගෙනත් බීමේ හැකියාව අපින් දුරු කරන කාටවත් බෑනේ ඒ නිසා යෝගාවචරය කමඨාන සුද්ධ කරගත්තොත් මේ ප්‍රශ්නේ කියනවා ඒකට බුදුහාම කමඨාන දෙන්න නැත්නම් අපි සතිපට්ඨාන බල කමඨාන ගන්නවා ඊට පස්සේ මේ ශබ්ද නැතිකරන්න නීවරණ නැතිකරන්න නෙවෙයි යන්න හදන්නේ ඒවත් තියෙනවා ඒ තියෙන අල්ලපනල්ලේ පුළුවන් අතර ආනපනින්න කියලා නිකමට හිතන්න ඒ යෝගාවචරයට දවස් දෙක තුනක් භාවනා කරන එක ආනාපාන විනාඩි 5ක් ඉන්න පුළුවන් උනායි කියලා. එතකොට යාට මනලා බලලා ණය විපස්සනාවෙන් කියත හැකි මේ විනාඩි 5 තුල ආනා අරමුණේ ඉන්න තාකල් ටිකටෝම කාම සංඥාව කාමේ නෑ මයි ළඟ. කාම ගුණේ නෑ කාම සංඥාව නෑ. දැන් මේක මම බෑ කිය කියා හරි උපයාගත්ත දෙයක් නේ. ඒක නිසා යෝගාවචරයට ආමිෂ සුඛේ වෙනුවට මේ උපයා ගන්නා ලද රූප කර්මස්ථානයේදී රූප කර්මත්තේ වැඩි වෙලාවක් ඉන්නකොට නිරාමිෂ සුඛයක් එන්න පටන් ගන්නවා. ඒක කිහිගේ නායක ලැබෙන්නේ නැහැ. ඒක කාමයේ පොඩ්ඩකටත් අයින් කරපගෙනාට ලැබෙන්නේ නැහැ. කාම සංඥා නිසා පරිදිච්ච කෙනාට ලැබෙන්නේ නැහැ. නමුත් ඒකේ දෙකම මට මෙහෙම කියන්න හිතනවා ඒකට. මේ නීවරණ මයලඟ හිත තියෙනවා කියලා දැන ගැනීම අපි දියුණු බවට ලකුණක්. මොකද ගෙවල් දොරවල් වලට අපේ නීවරණ කතා කරන අපිට ඕනේ ලීක්ස් රාත්තල කීයද, පරිප්පු කීයද, ඩොලර් එක කීයද කියන එක විතරනේ නීවරණ කතාවක් නෑනේ. නිවන කතා කරන්නේ. මෙහාට වශයෙන් විතරනේ. ඒ නිසා නීවරණ තේරෙනවා කියන්නේ කාමයේ අයින් වෙලයි කියන්නේ. නීවරණ යා සාදර වෙන්නේ දාන. නීවරණයක් හිතට ආවයි කියලා කියන්නේ කාම ගුණ නෙවෙයි. නමුත් අපි නීවරණ එනකොටම ඒකට ද්වේෂ කරනවා. මේක හරියට බුදුහාමරණ නිර්වචනය කරනවා. බුදුහාමරණ කෙනෙකුට දැන් හරිනේ දැන් කාම ගුණයයි වුණා. දැන් නිවන දැන් ඕක නිවන ආවේ කාමෝනේ අයින් වෙලා වුණා. ඔබේ අම්මට අප්පච්චිට ඕක තිබුණේ නැහැ. ඔබේ ගුරුවරයාට තිබුණෙත් නැහැ. ඔබට තියෙන්නේ ඕක ලොකු දෙයක්. ඒ නිසා දැන් නීවරණ කියනවා හොඳට සහතික කරගන්න. නීවරණ වෙනුවට ආශ්වාස ගන්න. ප්‍රශ්වාසය ගන්න. එතකොට හිතන්න නීවරණක් නැතුව ආශ්වාස ප්‍රශ්වාස විනාඩි පහක් තිබ්බේ කියලා. විනාඩි පහක් තිබ්බට පස්සේ ආට තේරෙනවා කාමයන්තා කාම සංඥාවල් බුද්ධ ආධුනිකයන් වහන්සේලාගේ සමතහන හරහා తాවකාලික විනාඩි 5කට 10කට අයිත් කරන්න පුළුවන්. ඒකට මතු බුදු වෙන මෛත්‍රී බුදුහම්රෝණෙත් නැහැ. ඒකට දාන ආදී කුසල කර්ම වලින් ඇති වැඩකුත් නැහැ. ඒකෙන් ප්‍රාර්ථනා කළ ගන්නත් බෑ ඒක. ඒක තමන්ම විහිින් යෙදෙන ප්‍රමාණයට ගන්න තියෙනවා. ඒක ගත්තයි කියලා හිතමු අපි කාට හිතමු ඉඳ ගත්තට පස්සේ අඩු ගන්න බෑම බෑ. ඒක විනාඩි 5ක් යනකොට අපි කියන ආස්වාද ප්‍රසාද රැලි 5ක් කියලා. බලන්න පුළුවන් නම් යා ඒක මේ කාමේ තා කාමේ සංඥාව දුරු කිරීමේ ලක්ෂණයක් විදිහට අරගෙන මේක සමාදන් වුණයි කියලා හිතන්න. රූප කර්මස්ථානේ සමාදන් වුණා. මේ සමාදන් වෙනකොට බුදුරජාණන්සේ කියනවා ওই රූප කර්මස්ථානේ ගාමට එක දිගට අවස්ථා පහක් දකින්න පුළුවන්. එතන විනාඩි පහක් දැන් බලපන්. ওই රූප කර්මස්ථානේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ පස්වෙනි සැරේ යනකොට එක විදිහටමද තියෙන්නේ නැත්නම් වෙනස් වෙනවා. ඒක විනාඩි 5ක් ආනපාන දිහා බැලුවොත් විනාඩි 5 පුරාවට ආනපාන වෙනස් වෙනවාද කියලා. අර යෝගාවචරය කාමේ සහ කාම සංඥාව දුරවන් කිරීමට අඩේට ගත්ත වාංගුවට ගත්ත මේ ආනපාන දිහා බලන්නේ අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාව. මොකද මේකට අඩේට තියලා නෙමෙයි කාමේ සහ කාම සංඥාව දුරු කරන්නේ. ඒ නිසා මේක හොඳට පුරු කරලා මේක හොඟට යෝගාවචරයට වශී කරලා උදැස කියනවා දැන් ඔබට පුළුවන්ද මේ අඩේට ගත්ත රූප කර්මස්ථානේ ආනපාන එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙන සුළු බව නැත්තම් මේක අනිත්‍ය බලන්න කියලා පුදුමාකාර අමාරු මොකද යෝගාවචරයට මේක පෙන්නේ කුසින් වදාගත්ත දරුවා වගේ මේ කාමේ සහ කාම සංඥාව දුරුවන් කරන්නට ආපු මේ ආනාපානය අල්ලන ඇල්ලිල්ල කාමයේ බදාගත්තා වගේම අල්ලන ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නයක් ඒක නිසා මේ යෝගාවචරයට මේක නැති කරන්න බෑ. බුදුරජාණන් සඳහන් කරනවා මේ රූපය නැවත නැවත එන විදිහට සකස් කර ගන්න. ආනපාන නැවත නැවත බලන්න. යාදුන්න ගමන් වශී කරගත්ත ගමන් මේක සිද්ධ කරගත්ත ගමන් මේ රූපයගේ වෙනස් වීමක් තියෙනවද කියලා බලනවා කියන එක හරියටම තමන්ගේම දරුවා වනේලාල කොටපු ඇහැලේ පොළ කුමාරියම කරනවා වගේ වැඩක්. Taman වදාගත්ත දරුවා රාජානට වනේ දාලා කොටනවා. Tamanගෙම දරුවා ගහලා බෙල්ල කපලා මරනවා. පුළුවන් ද දරන්න. මේ තමයි උපයාගත්ත මූල කර්මස්ථානය. වෙනස් වෙන සුළු බල බලන්න කියලා. ඒකට කවුරු හරි දක්ෂ වුණොත් ඇත්තටම වැඩමුළුවකින් අපි ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ එකකින්. අරමුණක් මුදුන්පත් වෙන්න ඔයාගේ දක්ෂකම ඇරෙන්න කියලා මේ මුදුන්පත් කරගත්ත අරමුණ කාලානුරූප වෙනස් වෙන බව දකින්න පුළුවන් නම් ඒ බුදුහාමුදුරගේ බුද්ධිය හමාරයි. වැඩමුළුවේ සාර්ථකත්වයත් හමාරයි. අපි තුන් කවුරු හරි දැක්කයි කියලා. බුදුජානක කියනවා දැන් ඔබට තේරෙයි. කාමයේ අයින් කරුවට පස්සේ කාම සංඥාව කරදර කරනවා වගේ මේ රූපේ අයින් වෙනකොට රූප සංඥාව කියන එකක් කරදර කරනවා. ඒක තමයි අමාරුම දේ. ඒකට තමයි මේ තට්ටු කරන්නේ. එතෙන්ද තමයි බුදුහාම කියන්නේ සංඥා නානුසෙන්ති අරමුණ භාවනා කරලා කරලා කරලා ඉස්සෙල් මේ ගොරෝසු ආනාපානෙ පේනවා. පස්සේ දියුම් ආනාපානෙ පේනවා. පස්සේ මේක නිකන් ඔය තැම්බිච්ච පින්න කැලක් වගේ. නැත්තම් කුරුම්බලොන්දයක් වගේ මේක පුණි තුනී වෙනවා. ඒකේ සංඥාව රූප සංඥාව තුනී වේගනේ අනකොට ඒ රූප සංඥා අවස්ථාවේදී යෝගාවචරය හැසිරිය යුතු ආකාරය කාම සංඥාවත් එක්ක වැඩ කරනවා ඒවට අපි කියන්නේ නීවරණ කියලානේ මේ රූප සංඥාවත් එක්ක වැඩ කරන්න ගියාම ඒ යෝගාවචරය සම්පූර්ණ නොදන්න ශේෂ්ඨයකට වැඩ. කවදාක හිතපු නැත්තරකට යනවා. අම්මගෙන් අහලා බෑ, තාත්තගෙන් අහලා බෑ, ගුරුවරයෙක්ගෙන් අහලා බෑ, තමන්ගේ පරිණාමයෙන් එන අප දැනුමින් අහලා බෑ. එයා තේරුම් ගන්නවට ගන්නවා මේ ඉතුරු රූපේ ගෙවන් කළ රූප සංඥා වෙනකොට අන්නේ රූප සංඥාව සංඥා නානුසෙන්ති ලේස මාත්‍රයක්වත් නැති වෙන විදිහට සම්පූර්ණම ගෙවම් කරන්න පුළුවන් කියලා හිතන ආනාපානිය ගෙවම් කරනවා නෙවෙයි ආනාපානය පිළිබඳ හුලගක්වත් නැතුව ආනාපානය පිළිබඳ සංඥාවක් නැත්නම් යෑමයි නිවන කියන්නේ කියලා හිතාගත්තොත් ඒක බුදුම ස්වාමීන් වහන්සේලා සමාලලට හරියට සුද්ධ කළා කියනවා අරමුණක් තියෙන තාක්කල් කෙලෙස් අරමුණ ගොරෝසුර තියෙනවා කියලා කියන්නේ ගොරෝසු කෙලෙස් අරමුණ සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම් අරමුණ නොදනියනවා කියලා කියන්නේ කෙලෙස් නැහැ සංඥා නානුසෙද්ධි. මේකටයි මේ භාවනා කරන්න කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන්. කාමේ කාම සංඥා ප්‍රතිස්ථාපනය. ඒකට ඒක මල හෝන්තුයි නිවර. මෙන්න කාම ඡන්දය. මෙන්න පටිගය. ද්වේෂය. ඊට පස්සේ නිදිමත. ඊට පස්සේ අතීත නාගතේ හැකදා කම්පන. ඉස්සරහ ගැන කල්පනා. සැක. අතීතය පිළිබඳ පශ්චාත්තාප. මේ පහ කියලා කියන්නේ කාමයේ දුර වෙච්ච බවට හොඳ ලකුණක්. ඒකට වෛර කරන්න එපා තේරුම් අරගන්න. තේරුම් ගන්න රූපයක් අරමුණක් වෙනකොට අයින් කරලා. දැන් අරමුණ ඉතුරු වෙච්ච අරමුණ ගෙවන් වෙනකොට ඇති වෙන මේ සංඥාවට ඒ තියා සංඥා පැත්තක තියන්න. ඒ අරමුණ ගෙවන් වෙගෙන යනකොට අපිට විවිධ ආලෝක පේනවා, බර ගති, කම්පන ගති, සංදර්ශ මේ සියල්ලම අල්ලනවා. මේ කක්කත් අතරින්ද යෝගාවචර තේරෙන්නේ මේ සංඥා අනුසයක්වත් නැති වෙන විදිහට මේක කපුරු පිච්චුවා වගේ මේ එන දේවල් සේරම නැති වෙනවා. උඹට කරන්න තියෙන එක නැති වෙන්න ඇරලා. නැති වෙන බව පෙනුනට ඇස් නැති එකෙක් වගේ බලන්න හිටපන් මේක දිහා. මේක ඇහුනට නෑ වුණා වගේ බලන්න හිටපන් අහපන් මේක දිහා. මේක දැනුනට නොදැනුණා වගේ හිටපන් මේක දිහා. මේක මේකද යමක් කරන්න ඕනේ කියලා කිව්වට අතපය කරවෙච්ච කෙනෙක් වගේ මේක දිහා බලන්න හිටපන්. කවදාකවත් යාට වාදයක්වත් ගැටුමක්වත් තර්කයක්වත් මොකක්වත් දෙන්නේ මේ වචනේ නැත්නම් මේ කියන්න ඕන කමටහන අර බමුණට දුන්නේ බුදුරජාණන්සේ මම බමුණ මම න කේචි ලෝකේ විග්ගය සිටු මම කාමයේ මගේ එකට ආවත් මම ඒක ගැටෙන්න යන්නේ කාම සංඥා මායලකට ආවත් මම ගැටෙන්න යන්නේ ඒ වගේම රූප කර්මස්ථාන දාන්නේ රූප කර්මස්ථාන ඊට පස්සේ ස්ථාවර වුණාට පස්සේ ඒක අල්ල බදා ගන්න මගේ හිත යනවනේ. ඒ අල්ල බදා ගන්න නිසා ඒක නිත්‍ය සංඥාවට එන නෑ. මම ඒකත් අනිත්‍ය සංඥාට ගත්ත රූප සංඥායන. ඒක එක ගැටෙන්නේ යන්නේ නැහැ. අරමුණ හෝ අරමුණ බලනකොට වටෙන් පිටින් එනකොට එන කම්පන චංචල බැලුවට මොනම දෙයක්වත් අල්ලන්න තු හිටියොත් මම ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ලෝකය හැවෙස් මාරු කරනවා. ලෝක එකකින් එකට කියන කාමී කාම සංඥා ප්‍රතිස්ථාපනය කරනවා රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කරනවා මම එකකට එක ගැටෙන්න නැතුව ඉන්න පුළුවන් නම් මේ මේ මගේ මේ භාවනා කරනකොට අභ්‍යන්තර චිත්ත සංකාණය විස්තර කරන එකම තමයි බාහිරේ අපි යනකොට කොච්චර දෝ මිනිස්සු අපිට එක එක දේවල් කියනවා ඒකේ මේ කග්ගවිධාන සූත්‍රයේ සරුවචර්ය සඳහන් කරලා තියෙනවා ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ තමනේ නිසින්නේ ථානේ චාරිකාය. අනාභිජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විහාර කප්පෝ. අපි සෙනඟක් එක්ක ඉඳ ගියොත් හැම කෙනාගේම ආරාධනා සහ ආමන්ත්‍රණය. ඒක ඉතකල් කියනවා. ඒක මතක් කරනවා. ඒක බුදුරජාණන්ගේ රිදෙන හැටි කියවනවා. හිතගෙන හිටියත් ඇවිල්ලා කතා කරනවා. ඉඳගෙන හිටියත් ඇවිල්ලා කතා කරනවා. බුදියා හිටියත් ඇවිල්ලා කතා කරනවා. ඒ විදිහම හිටියත් කතා කරනවා. එක එක දේවල්ට ආමන්ත්‍රණය කරනවා. සෙනගක් එක ඉන්නවයි කියලා කියන්නේ උදේට කස 300 කස 300යි, දවල්ට කස පාර 300යි, රාත්‍ර කස පාර 300යි වගේ හැම කෙනාම ඇවිල්ලා අපිව කොනවා. අවශ්‍යන ආමන්ත්‍රණය කරනවා. ඒ නිසා සමාජශීලී ජීවිතයක් කියලා කියන්නේ ඔය පොලොස්සේම සම්බන්ධ ඉස්සලා ගෑරප්පෙන් ලෙල්ල කපලා ගෑරප්පෙන් ඇනලා ඇනලා ඇනලා හැත්තලනේ සම්බන්ධ මන් දන්නේ නැවුවා. දැන් කාලේ කරනවාද කියලා. ඔල කිරි පිටින් කටු කපලා කැරප්පෙන් අනිනවා. මොකද එතකොට හොඳට තැම්බෙනවා. අපි පවුල් කරනවා කියන්නේ කැරප්පිය කටු තුන නෙවෙයි ඊට වැඩි ගන්න කටු ගන්න වැඩි. උදේ හැන්ද වෙනකන් අච්චාරු ධර්මා වගේ ලුණු දෙහි ධර්මා වගේ අනිනවා අනිනවා අනිනවා අනිනවා ඕක තමයි කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ අට කරගෙන අනි ඒක ඒ ඒ බව දැනගෙන එවැනි දෙයක් එක්ක ගැටුමක් ඇති නොකර මොකද මේ මම සංසාරේ පුරාට ඉල්ලපු දේ ලැබිලා තියෙන්නේ කිසිසේත්ම ගැටුමක් ඇති කරගන්න එපා ඒකේ ඇත්තන්ගේ ඇති නෙමෙයි මේ හේතුඵල ධර්මයක් තියෙන්නේ ආමන්ත්‍රණය එන්නේ අපි සමාජශීලී වෙච්ච නිසා අපි සමාජශීලී වුණේ නැත්තම් දැන් නිසන් වනේත් අපි යෝගාවචර ගන්නකොට අපි කියන නෑදෑය ගෙන්නන්න එපා පුවත්පත් බලන්න යන්න එපා රේඩියෝ අහන්න යන්න එපා, ටෙලිවිෂන් බලන්න යන්න එපා, සෙල්ෆෝන් එකත් පැත්තක දාන්න. ඉතින් කරන්නේ සෙල්ෆෝන් එක ඔෆිස් එකට පාවිච්චිලා හැර කාර් එක ඇතුළට ගිහිල්ලා කාර් එකේ ෆෝන් එකෙන් කතා කරනවා. මොකද නිකම් පෙකිනි වලින් කපලා ගියා වගේ අර කට්ටියට කතා කරන්න බැරි නිසා. ඉතින් කටකොල්ත ඥානන් සෝන්සේ කියනවා අපි කොහේ ගියත් විශ්ව විදුපු ඊතලයෙන් අනිනවා වගේ තමයි ඔය තනි වේදන මාර්ග. කොහේ හැංගිලා හිටියත් අනිනවා. ඉතින් නම් දවසකට 300 ගන්න යනවා. දැන් දවසකට 300ක් නැති වුණා අපි අන්න ගන්නවා. මෙන්න මේක වෙනුවට එක චිත්තක්ෂණයක් එක පැයක් එක දවසක් පොඩ්ඩකට මේකෙන් අයින් වෙලා පැත්තකට වෙලා යනවා කියන එක ඕනම කෙනෙකුට තියෙන මානවයික වාසිකමක් කියලා මම මම තරේ ප්‍රකාශ කරනවා. ඕනම කෙනෙකුට මානවයික වාසිකමක් තියෙනවා. අපිට කවුරු ගනුදෙනුකම් පැවැත්තුවා. අපිට කවුරු නෑදෑකම් කිව්වත් ඒ මනසට පොඩ්ඩක් පැත්තක වෙන්න පුළුවන්කම තියෙන අඩු ගන්න මෝත්‍රා කරන්න අඩු ගන්න චූ කරන්න කක්ක කරන්න සමාජශීලී ගත කරන කට්ටිය දන්නේ නැතුව ඇති අපිට දෙන ගොඩාක් ලෙඩ රෝග එන්නේ අසුචි වේග සහ මෝත්‍රා වේග පද කිදීම නිසා අපස්මාර ශුක්‍ර වේග මූත්‍ර වේග අසුචි වේග කෙල පමන නතර කරනවා අපස්මාර ලෙඩේ මොකද්ද දන්නේ නැහැ අපිට ඔන්ලාට මේ ඉලි කරගන්න දැන් කුරුල්ල බලන්න පියාඹට ගමන් චුක් ගන්නවනේ නෑ නෑ ගහක් උඩ හිටිය අද උන්න කවදාක තාත තියෙන්නේ උන් බුදමාර්ගය හරි කෙටි අපේ එක එන්න ටිකයි ඔගේ තොගේ තියෙන තොංගක් අයින් කරන්න ගියාම පුදුම අමාරුයි ඊට පස්සේ අයින් කරුවේ නැත්නම් ඒකේ තියෙන වෙලාවේදී ඒකේ තියෙන විස ආයෙ ශරීරයට උරා ගන්නවා ඒකේ තියෙන ගොඩාක් අපරාවිය. ඒ අපරාවිය ගොඩමාර්ගයේ වැඩි වෙලා තියෙන තියෙන නැවත ලේවලට උරාගෙන ඔළුවට ගහව ගමන් ඉතින් කියනවා ගීපිනස් කියලා. ඩෝන්ට් ඔය කවුරක්වත් දන්නේ මේ එළියට යන තියෙන එක ආපහු රීසයිකල් වෙන ඇතුළේ. කක්කටවල කක්කවල චූවල තියෙන චූවල නම් ගන්න විදියක් නැහැ. කක්කවල තියෙන ගත්ත ගමන් ඕක තමයි ඔය මේ කොන්ස්ටිපේෂන් ආම වාතේ. එහෙම නැත්නම් මලබද්ධය විශාල රෝග රාශියක්. සෙනගත් එක්ක නෙවෙයි නම් අපිට මේ පිට කරන්න බලන්න. ඒ මම වැඩ කෙරුවේ නිදහස් වෙන කලාපේ වැඩ කරන කාලේ. ඒකෙදී ඒ ළමයි ඉස්ලාම අඟලුකක් මට පටන් ගත්තේ කටුනායක. ඊට පස්සේ අපි හිටියේ ඇත්තටම කුෂිකර්ම ව්‍යාපාරක. ඒ නිසා අපි හිටියේ මේ කොවිතං කරන තැනක. ඉතින් ඒකෙදී මේ වගේ හෝල් එකක් ඇතුලේ අපි දැඩි විදිහට තත්ත්වය ආවරණය කරලා පළවනවා. ඉතින් ඒකේ ගෑනු ළමයි 40ක් විතර වැඩ කරනවා. ඒ ළමයින්ට වැසිකිළ කරන්න යන්න දෙන්නේ නැහැ වෙලාවට. එකතරයක් ගියොත් ආයෙ උටර්න් එක නිකන් ඉන්නවා. සුපර්වයිසර් කෙනෙක් දාලා තිනවා. ඉතින් මේ ළමයි ටිකක් විප්ලව කරන්න පටන් ගත්තා. බෑ අපිට ඕන ලාට යන්න ඕනේ. ඉතින් වැඩි කෙනෙක් හදලා දුන්නා. පස්සේ අවුරුදු උසරයක් තිබ්බා. තියලා අනිකුත් නිදහසෙන්ද කලාපේ කට්ටියත් එක්ක මේගොල්ලෝ දීලා කරලා ඇවිල්ලා කිව්වා. අරකේ අමානුෂිකයිලු කාට හරි මුත්‍රා කරන්න යන්න ඕන පැයකට කලින් කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා හිතන්න බෑ. පැසිකලියට යන්න දෙන්නේ නැහැ. සුපර්වයිසර් සයින් කරන්න ඕනේ තුන් හතර සැරයක් වැඩි කර ගියොත් එක්ක පඩි ඕවර් ටයිම් වලින් කපනවා නැත්නම් යාට ඩිමෝෂන් එකක් එනවා. හම්බ කරන්නේ මේ යන්නේ. ආමන්ත්‍රණ හොත් සහායමයි දෙන්නේ. ඒක නිසා අපි කාට හරි ආමන්ත්‍රණයක් කරන වෙලාවක් හිතන්නේ මම මේ කාට හරි ආමන්ත්‍රණයක් කරන්නේ බැරිම වෙලාවේදී නැත්තම් මේ සැකේට ආතාවට යාලුකමද කියලා එහෙම ආමන්ත්‍රණය කරන අපට ලැබෙන ප්‍රතිවිපාක තමයි භාවනා කරන්න ගියත් කවුරු ඇවිල්ලා කතා අපිට පුළුවන්ද මේ බුදියන්න බුදියන්න කොටියන්න බුදියන්න ඇරලා අත්‍යවශ්‍ය හේතුවක් නැත්තම් වෙන කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ ඒ වගේ ගැඹුරක් තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මම කිසිම කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරන්නේ වාදයක් ඇති කරන්නේ නැහැ. මම ඒ විතරක් විතර නෙවෙයි මම ගත කරන ජීවිතයේදී මට ආමන්ත්‍රණය කරන්න ඕන වෙන්නේ මට මේ සැප පහසුකම් කාමයටනේ. මම ඒක පුළුවන් තරම් පාලනය කරගන්න. කවුරුත් කියලා නෙවෙයි. මොකද මේ කාමයට ජීව සබහාශීලී වෙන්නේ. කාමයට ජීව සබහාගත වෙන්න වෙනවා. මම ඒක නිසා පුළුවන් තරම් කාමයේ විසංයුත්තම් මම කාමෙන් අයින් වෙලා තියෙන බයට වක්වත් මොකොත් මේක මං විසින් ආය සංගත වෙලා මම ආරක්ෂ වෙලා පිටක් නැත්තම් අකතං කති මම මේ කරන වැඩේ සැකයක් උපදවන්නේ මේක බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් සංසාරයෙන් ගැලවීමට උත්ගෙනගත් ක්‍රමයක් තමයි උදයන් කොට අවසන් දැනෙන්නේ නැහැ කවුරු වෙලද මම අවිශ්වාස ඔබ නොදකින් ඵලයන්තෝ වරපල කියන්නේත් නැහැ අවශ්‍යතාව පුළුවන් තරම් අඩු කරගන්නවා ඊට පස්සේ සැක උපදවන්නේත් නැහැ තින්න කුකුච්චන් ඒක පුළුවන් නම් දරුවෙකුට උගන්වනවා. පුළුවන් නම් කිට්ටුවන්ට කියනවා අවශ්‍යතාවෙන් අඩු කරගන්න මොනම හේතුවක් නිසාව කවුරු බනවන්න එපා. කවුරු හරි තමන් බනවැව්වොත් තරහ ගන්නත් එපා. ඒක ඒ පුළුවන් තරම් ඒක සමනය කරන්න සමනය කරලා භවා භවේ විහිිත ගන්න තවත් මේක පතන් දෙපා. අපි මේට වැඩි මනුස්ස භවයේ දේව භවයේ ප්‍රක්‍ප භවයේ කොතෙන්ද ගියත් ওই ටිකම තමයි තියෙන්නේ. නිසා පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු කරගෙන යම් විදියකට යම් සම්බන්ධතාවයකින් කිසිම මතක සටහනක් ඇති නොවන ආකාරයට සංඥාවල් මොකක්වත් නැති වෙනතාවට කටයුතු කරන්න පුළුවන් ඒක තමයි මෙලෝ වාසේ තියෙන ඉවන කියලා කියන්නේ. වැඩි වුණා ආස්වාස් ප්‍රසවාසී වුණා ඒ ප්‍රසවාසී වුණාට පස්සේ ඊගාවින ආස්වාසයට මේ ප්‍රසවාසය පිළිබඳ මතක සටහන් නැහැ. ඒ ප්‍රසවාසයේ සියසියක් විවුර්තයි. ඊට පස්සේ ආස්ස ප්‍රසවාසය ආවේ ඒක ඉවරුණා. ඒකේ මතක සටන් ඊගාවෙන ආස්වාසයට ගෙනියන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා වම කියලා. වමෙන් දකුණට පීවර යනකොට වමේ යම් ආකාරයකින් උනන්දුව උද්‍යෝගිමත්ව බැලුවද ඒ හා සමානයෙන් දකුණ බලන්න නම් මේ ගෙවිච්ච වම ගැන ආයෙ සකස් නැහැ. ඒක ඉවරයි. ඒ ගියා ගියා. ආන්නේ විදිහට මේ සතියේ ක්‍රියාශක්තිය එන්නේ එන්නේ එන්නේ තීව්‍ර කරගෙන යන්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ සිද්ධියේදී 100ක් ගත කෙරුවොත් සිද්ධිය වුණාන් පස්සේ මතක සටහන් නැහැ. සිද්ධිය භාගයට සිද්ධ වුණොත් අපිට සැකය. මම දැක්කද සංග සම්පූර්ණ. එතකොට ඒකේ මතක සටහන් අවශ්‍ය වෙනවා. ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් නම් ජීවිතයක් ගත කරන්න මේක කාර්යබහුල ජීවිතය හෝ නැත්නම් පැවිදි ජීවිතය හෝ වෙන දේ 100%ක්ම එළඹ වාසය කරනවා. අපි ඒකට ගියාට පස්සේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊගාවට චිත්තක්ෂණ මේකේ කොංගන්නෙත් නැතුව ගත කරන්න පුළුවන් නම් එවැනි කෙනා වාදයකට පටල ගන්නවා. එවැනි කෙනා කුප්පණ්ඩ තමයි. අවශ්‍ය ගන්න තමයි. කවුරු කොයි විදියට කොත්තු ගහන්න ගියත් එයා බලන්නේ ඉල්ලන වෙලාව ඉල්ලන දේ තේරම දෙනවා. ඊගාව චිත්තක්ෂණය තමයි මේ ගත කරනවා නම් ඒ මනුස්සයර කියනවා ජීවත් වෙනවා කියලා. අනික ඔක්කොම කඹරනවා. අනිත් ඔක්කොම අපි ඉන්නේ බොහොම ආංශික ජීවිතයක්. අර පැත්තේ එක හිතක් මේ පැත්තේ එක හිතක් දරුවෝ ගැන එක හිතක් කිසිම වෙලාවක අපට මාත් එක්කමම කියන එක කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ අසම්පූර්ණ ජීවිත ගත කරන සියලු දෙනා මරණයට පස්සේ ආයෙ මේක ඇවිල්ලා භාගයට ඉවර කරපු ප්‍රොජෙක්ට්ස් ඉවර කරලා යන්න ඕනේ. එක චිත්තක්ෂණයක් පුළුවන් උනත් කියලා හිතන්න මේ ජීවිතේ 100%ක්ම මේ මොහොතේ ජීවත් වෙනවා. අතීතයට කන්නබලුත් නෑ, අනාගතයට සම්බන්ධකුත් නෑ. අන්න ওই චිත්තක්ෂණේ දෙකක් කරගන්න. ඒ චිත්තක්ෂණේ තුනක් කරගන්න. එතකොට තේරෙනවා ඒ ශිල්පය එහෙම දේවල් කිරීමේ ක්‍රම සහ විදි අපි අතර දෙන්නේක් අතර කිසි වෙනසක් නෑ. ඔක්කොම කරන්න ඕන මේක බව දන්නවනම් ක්‍රම සහ විදි අපිට වෙලා තියෙන භාවනා කරන්න මොනවටද කෝකටද කියලා දෙන අපිට ඕන වෙලා තියෙන්නේ මේ එක එක සංඥා මට පළවෙනි ධ්‍යානෙ ලැබුණා. මට දෙවෙනි ධ්‍යානෙ ලැබුණා. මට සංඛාර උපේකා ඥානෙ ලැබුණා. මට උද්‍යප්පේ ඥානෙ ලැබුණා. මේ කාණ්ඩ ඇහැරේ. ඒ තාන්නම මේ ඔළුවේ තියාගන්න කටුවට උනා. ඉතින් ඒ තීර තියාගත්තයි කියලා කියන අර ගෙදර දුමුණු කරදර වල මන්දියට තවත් අලිමන්තියට හරක් කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා ඔක්කොම වාඩි වෙන්න කියලා කියනවා. දන්නේ නැහැ නේ. ඔයාලා දන්නේ නැහැ නේ. මම සංකාරූපෙක් කනන්න ලැබලා ආවේ කියලා. අර මේ ස්ථාන මොකද්ද? මුරුක්කු වගේ જાතියයි. සංකාරූපෙක්. ඕකනේ කියන්නේ ඕගොල්ලෝ සීලේ භාවනා කරන්නේ නැහැ. මම යනකොට ගිහ උදේබ්බේ අරගෙන. එනකොට ආවේ සංකාරූපෙක් ආවා. අර මිනිසුන් තේනවා මේක හොදන්න බැරි කක්කාවක් ඔළුවේ තියෙන ඉතින් ඒ වගේ තීපක් කොටුව. ඒක හාමුදුර කෙනෙකුට ඉන්න කාලේ කිව්වලු ඒ පොඩි එකට ගිහිල්ලා මේ ඒ තමයි දැන් බුදුහාමුදුරුවෝ කරන කාටවත් කල්ලකට පස්සේ වෙන්නේ. මේ වැවක් ගන්න කියලා හොඳ විවේක තැනකට කියලා උදයබ්බේ ඥානෙ බලන්න. ඉතින් මෝ දන්නේ උදයබ්බේ කියනක මතක් වෙලා නැහැ. දැන් හිතුවා මේක බලන්න උදේවය උදේවය උදේවය උදේවය කිය කියවන්න ඕන කියලා ඉන්නකොට දැන් දුම් වචන දෙක මතක නැතිලා කොකෙක් ඇවිල්ලා වැහවලු වතුරට. ඊට පස්සේ උදේ බක උදේ බක උදේ බක කියලා දැන් බකා කියලා කියන්නේ බක කියලා කියන්නේ පොකාට. අර උදේ වයමට ඉඳලා උදක බක උදේ බක උදේ බක උදේ බක කියලා මන්ත්‍රය කරගෙන ඉන්නකොට උදේ කියනකත් මතක නැති වෙලා වතුරට කොකා ගහගෙන ඉඳලා උදක බකන් උදක බකන් උදක බකන් කියලා දැන් ටිකට භාවනා කරනවා. ඉතින් කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ වාරේ ආවට පස්සේ ගිහිල්ලා අහම ගුරු හමුරු කාට කිව්වලු මොකක්ද දීපු කමඨාන් මට මේ උදක බකන් දෙන්නේ ඒක හොඳට කරයි කියලා. දැන් මොකද වුනේ නේ මට ඕනම තැනක ඉඳලා උදක බකක්. මොකද උදක බකන් කියන්නේ දැන් ඔබතුමානේ මට කිව්වේ බලන්න කියලා. ඒ කියලා තියෙන උදේවය. දැන් මෙයාට පේන්නේ උදක බකන්. ඒ උදක බකන් කියන්නේ අන ඊට පස්සේ එයා ගෝලයට කියලා දෙන්නේ බකක් ආව වාඩි වෙලා උදක බකන් කරපන් කියලා. අද තියෙන භාවනා තේරෙන එක. ඒකේ කොටුවක් මේ බලන්නේ මේ බලන දේ නැති වෙලා යනවා. බලනදී විය කියලා යන බව. බලනදී සංඥාවක්වත් නැත්නම් යන්න පුළුවන්. ඒකට මෛත්‍රී බුදුහම වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒක නිසා අපි ලෝකේ ඔක්කොම අල්ලන්නේ එකක් අල්ලනවා. අල්ල ඒකම බලන්න කියනවා. ගිවිලා ගිවිලා ගිවිලා ගිහලේකේ කපුරු පුච්ච පුතන අලුවත් නැති වෙන තැනට බලා ගන්න පුළුවන් එක චිත්තක්ෂණයක්. මේ මුළු සංසාරේ, මේ මුළු ජීවිතේ, මේ මුළු පැයෙම එක චිත්තක්ෂණයක් මේ ගත වෙච්ච දේ ගියා ගියා ගියාමයි ආයේ සංඥාවක් ඉතුරුනේ නැහැ කියනවා නම් එයාට මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් බවට විපස්සනා කරන්න පුළුවන් බවට තියෙන ලකුණ. ඉතින් මේක බුදුහාමුදුරුවන්ගේ කියන මේ ඥාණය සාමාන්‍ය එදිනදා බත් කරන මිනිසෙකුට කියන්න ගියාම මේ කියන වචන ටික අපිට තේරෙන්නේ නැහැ කියන එක සාධාරණ නැහැ. මොකද අපි හැමදාම බලන්නේ රූප වැඩි කරන්න, ශබ්ද වැඩි කරන්න, ගන්ධ වැඩි කරන්න, රස වැඩි කරන්න එකතු කිරීම. එකතු සහ වැඩි කිරීම. එතන තියෙන්නේ අඩු කිරීම සහ බෙදීම. ඒ නිසා ගණන්කාරයෙක් වෙන්න නම් මේ එක අඩු කිරීම සහ බෙදීම කියලා කියන්නේ නෝන්ජල්කමක්වත් බයඅදුකමක්වත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කරපු දෙයක්. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන. ඉතින් මේ මේ ප්‍රකාශ කිරීම තුළ බුදුන්ස අන්තිමට ගෙනලා පෙන්නනවා. මේ දල වාක්‍යකින් මේ බමුණට කරපු දේ විස්තර කරලා බලනකොට කමඨහනක් මේ දීලා තියෙනවා. නමුත් අර බමුණට මේක තේරෙන්නේ නැති නිසා තල තොල පෙරලා දුර නෙරලා රැලිනම් වල හ්ම් කියලා යන්න ගියයි කියලා මේ ඒ සූත්‍රය සඳහන් කරලා තියෙනවා ඒ නිසා අද දවසෙත් අපි ධර්ම දේශනා හමාර කරන්නේ දිව නෙරවල රැලිනම් වල හ්ම් කියලා ඉවර කරමු කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම බමුණට සිද්ධ වේවා කියලා ධර්ම දේශනා මෙතන නැත කරනවා කන සීමල භාවී උදා වේවා කියලා පැයකමාරක ලොක්න වගේ කාලයක් කරන් තියෙනවා. කරන දේශනාව සඳහා මේක අපි තවසේ වැඩසටහනේ අවසාන අංකේ නිසා මම යෝජනා කරනවා මේ වෙලාවේදී අපි වැඩමුළුවේ සාර්ථකත්වයේ දවසේ සාර්ථකත්වයේ කුසලතාවයේ දීපත් කරලා ඒ වැඩ පිළිවෙල මේ වෙනකම් මේ විදිහට සංවිධානය කිරීමේදී උදව් උපකාර කළා වූ සියලුම සත්පුරුෂ මණ්ඩලවට අපි රැස් කර ගන්නා ලද මේ කුසලය අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් අපි සාදු නාදයක් පවත්වමු. යෝගම අපේ සාලේ ඥාතීන් වර්ගේ ඥාතීන් ශිළුම දෙනා මේ වෙලාවේදී අපිට එක ඉඳලා මේ ධර්මමය යාත්‍රාවට සම්බන්ධ වෙනවා හොඳයි. නමුත් අපි ඡාල ඥාය පිටකට එක්කෙනෙක් නියෝජනය වෙලා තියෙන්නේ. අපි නියෝජන නියෝජිතයන් වාසයෙන් ප්‍රාර්ථනා කරමු අපේ ඥාතීන් අපි මේ ඥාතීන් වෙනුවෙන් පවත්වන සාදු කාරණාදී ඉන්න තැනක සිට අහලා ඒ ඇත්තොත් මේ සාදු කිමනේ පින් අනුමෝදන් විත්වා කියලා ඥාති විනය සාදුකාරයක් පවත්වනවා. අප අපටත් මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා සැපිනේ සනසී පැමිණ නිවි පැමිණ වඩාලා වූ ඒ தത്വයට යන්න අවශ්‍ය කරන්නා වූ සත්පුරුෂ සංසයෝනේ පිණිස අසත්පුරුෂ ගෙන් වෙන්වීම පිණිස යාව නිබ්බානෝ අපට මේ කුසල හේතු වාසනා වේවා කියලා සාදුකාර පවතුනා. ඒ අදාසින් තෝපීත්තවතාචාදී ගාථා රචනා කිරීමේ සම්ප්‍රදාන කුලව පින් අනුමෝදන් කිරීමට පෙළඹෙනවා. එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavatakanammehi sampradam punya sampadam sabbe bhutanumodantu ආකාශට්ඨා චුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ හෝතු ඥාතනිපාතපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතක්ඛ්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතක්ඛ්‍ය සාදු සාදු කමාමි කමිතබ්බං සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා වචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු